සුවපත් වෙත්තා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං කමාමි කමිතබ්බං Thank you. කමාමි කමිතබ්බං කමාමි කමිතබ්බං ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුවේ 6 වෙනි දවසේ 6 වෙනි ධර්ම දේශනාව සඳහා නැත්නම් ධර්ම දේශනා මාලා 6 වෙනි ධර්ම දේශනාව සඳහායි මේ ප්‍රවිෂ්ටි ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සඳහා සියලුම දෙනා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ලාභං පටිච්ච වින විනිච්ඡයෝති ඉති කෝපනේතං උත්තං තදානන්ද ඉමිනා පේතම් පරියායේන වේදිතබ්බං යදිදං ලාභං පටිච්ච විනිච්ඡයෝති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුවේදී විශේෂයෙන්ම අවධානය යොමු කරේ පටිච්චසමුපාදයේ තියෙන වේදනානිකා තණ්හාව හට ගන්නවා කියන මේ පුරුකට ඒ මොකද ඒ දුක්ඛ සත්‍යයට නැත්තම් සංසාර දුකට ප්‍රධාන හේතුව වශයෙන් සම්දානුකූලව පෙන්වන්නේ මේ තණ්හාව. ඉතින් ඒ තණ්හාවට හේතුව අ හේතුකව හටගන්න එක නෙවෙයි හේතුව වෙලා තියෙන්නේ ඒ අදාළ වේදනාව ඒ ඒ වේදනාවල් අනුව ඒ තණ්හාවල් පහළ වෙනවා ඒ තණ්හාව නිසා උපාදානෙ පහළ වෙනවා කියන එකයි අපි සාමාන්‍යයෙන් සම්මතානුකූල පරිසම්පාදේ දකලා තියෙන්නේ මොකද මේ තණ්හාව ඒ වගේ අල්ලබදා ගැනීම විතරක් නෙවෙයි පහළ කරන්නේ ඒ තණ්හාව නිසාම ද්වේෂයත් පහළ වෙලා අරගල ගැතුම් උනත් එන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ මහා නිදාන සූත්‍රේ අපි මේ පාලි පාඨය උද්දෘත කරගත්ත ප්‍රධාන සූත්‍රේ මහා නිදාන සූත්‍රේ සර්වජන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට විස්තර කළ දෙනවා මේ හුදු තණ්හාව අපි කියන ආශාවම අවසානයේ ගැටුමකට ඇති වෙනවා අර වැඩි සෙනේ දබරටයි කියලා අපි සාමාන්‍යයෙන් ඒ දිනදා ගමේ භාෂාවෙන් කියන කතාව. අන්න එතනදී ඒ තණ්හාවේ පටන් අවසානයේ දඩමුගුරු ගැනීම, කලා විවාද කිරීම, බොරු කීම්, කේලම් කිරීම ආදී අනේක අකුසල ධර්ම වලට පත්වීම අවස්ථා නවයකින් ਸਰවඥාච මෙතන විස්තර කරනවා. ඒක දිහා බලනකොට ඒක එච්චරම අදාළ භාවයක් හෝ ගැඹුරක් තේරෙන්නේ නැහැ. නමුත් එක එකක් විස්තර කරලා බලනකොට අපිට එදිනදා ජීවිතේ අපිට ඇඟට නොදැනි අපේ අතින් යම් යම් වැරදි යටිපහුව වෙන හැටි අවසානයේ වගේ අනිෂ්ට ඵල නපුරු විපාක ආදීනව පහළ වෙනකොට පම වැඩි ඒ වගේ මේ වගේ ධර්මයක් තේරුම් කරගන්න හිතේ එකලාසිකුත් නැහැ නමුත් දැන් නොදැන හිටියයි කියලා හෝ ලෑස්තිලා ගියේ නැහැ කියලා හරියන්නේ නැහැ මේ අනිෂ්ට ඵල දිගින් දිගටම එන්න පටන් ගන්නවා ඒ නිසා බහන භාවනා කරන කෙනෙකුට මේ ਸਰවචනාංශයෙන් පෙන්වන මේ යාන්ත්‍රණය අවබෝධ කරගත්තොත් කාරණා කීපකින් සාන්තියක් තියෙනවා අඩු ගන්න මේ භාවනා අවබෝධ ලැබුවේ නැතත් සාමාන්‍යයෙන් මේ තර්ක ඥානෙට එහෙම නැත්නම් අන්වේ ඥානෙට එහෙම නැත්නම් අනුවිපස්සනාට අනුව කල්පනා කරලා බැලුවත් මේ සමාජයේ මොනම සමාජ ආයතනයක්වත් අගේ ගැටුම් එහෙම නැත්නම් ප්‍රශ්න ඇතිකරන්න එළඹිලා පිළිබිලා වාසිය කරන්නේ නමුත් අවසාන ඉවර වෙන්නේ හැමදාම ගැටුමකින් තමයි. ඒ නිසා සමාජගත ව්‍යුහයේ කිලෝ රක්නති ගැටුම් මොන්න තරම් මේ පහසුකම් ලැබුණත් විද්‍යානුකූල යටිතල පහසුකම් ලැබුණත් ඒ ගැටුම් වල අඩුපාඩුවක් නැහැ. දෙක අපි මේ ශරීරයට අපි මේ හිතට ලෝකේ තියෙන මොන සැප දුන්නත් මේ ඇතුළත ගැටුමේ එකම අබමල් රේණුවකත් අඩුවක් නම් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ තරම් මහන්සිලක් මේ අවශ්‍ය කාරණා අඩුම කැඩම සපයා දුන්නත් කොතනද මේ වැරද්ද යටිපහුව වෙන්නේ කොහොමද මේන් අපිට මේ සාවිශාල ද්වේෂයක් මේ සාවිශාල ගැටුමක් ඇති වෙන්නේ කියලා බැලුවොත් මේ පෙත පෙන්නලා දෙනවා ඊ타මත්ම සියුම්ම මේ කටයුත්තේදී අපි දැන හෝන දැන එකට අහුවෙලා තියෙන හැටි ඒකෙදි වැදගත් සංදිස්ථානයක් තමයි මේ ලාභං පටිච්ච විනිච්ඡයෝ කියලා තියෙනවා අපි මේ සංසාර ගමනේදී වැඩ කරගෙන යනකොට අපේ සාර්ථකත්වයේ අනුව අපේ පරිශ්‍රණ වල ප්‍රතිඵලයක් වශයෙන් අපිට ලාභද සත්කාරද සම්මාන සිලෝක ලැබෙන්න පටන් ගන්නවා. මේ සත්කාර සම්මාන ලාභ සිලෝක ලැබෙන්න ලැබෙන්න ඒ පුද්ගලයා ගොඩාක් ඔලොමල වෙනවා. ඒ නිහතමානීකම දන්නේ නැත්නම් ඒ ඔලොමල වීම නිසා යාට විශාල විදායක ශක්තියක් කවුරුන් කෙරේ විශේෂ වුණත් විධානය කිරීමේ ශක්තියක් ඉබේම ආරෝපණය කරගන්නවා ආරෝපණය කරන සමාජයකත් අපි ජීවත් වෙන්නේ ඒ නිසා ඒ පුද්ගලයා ඒ තමන්ට ලැබිච්ච ලාභයේ ප්‍රමාණයට මදය මානය කියන මේ කෙලස් වඩාගෙන ඒ මදයෙන් යුක්තව ඒ මානෙන් යුක්තව එනේන ඕන දෙයකට මට විනිශ්චයක් දෙන්න පුළුවන් කියලා තමා විහිම්ම ඒ විධායක බලතල පවරගෙන විනිශ්චය කරන්න යනවා. ඒ විනිශ්චය කරන්න යෑම නිසා තමාලාට කිසිම Tamanට අදාළ නැති කාරණා වලට ඇගිලි ගහලා විනිශ්චය කරන්න යෑම නිසා ගොඩාක් ප්‍රශ්න ගොඩාක් මේ අවුල් වියවුල් වලට මුලක් ඇති කර ගන්නවා. ඒකට හේතුවම අර ලාභේ සහ සත්කාරය නිසා ඇතිවෙච්ච ඔලොමල ගතිය. ඉතින් අදහස් කරන්නේ මේ පාඩුව අවමානය නිවනට හේතු වෙනවා කියලා. ඒකෙන් කොහොමඩක්වත් කියවෙන්නේ නමුත් මේකෙන් පෙන්වන්නේ ඒ යම් කිසි කෙනෙක් Tamange තියෙන මේ හැකියාවල් දක්ෂකම් අනුව ලාභ සත්කාර සම්මාන තියෙන තැනට යෑම අවාසනාවක්වත් අකුසලයක්වත් නෙවෙයි. මුත් ගියේ පලියට හදිස්සි වෙලා අදාළ දේවල්ට හෝ නැති දේවල් වලට වහවා විනිශ්චය කරන්න යෑමෙන් ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම මේ විනිශ්චය නිසා තමන් ගත් තීන්දුව අරසකරන්න ගහපා දෙන්න ඒකට බැසගෙන ඒක අල්ලවදා ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා භාවනා කරන කෙනෙකුට එහෙම නැත්නම් ගැඹුරෙන් කල්පනා කරලා මේ නික්ලේශී තැනක ඉඳලා කෙලෙසයක් හට ගන්න තැන පිළිබඳව අවධානයෙන් බලන කෙනෙකුට මෙතෙන්දි ගන්න තියෙන පාඩම තමයි Tamanට යම් ආකාරයක ජීවිත ජාග්‍රහණය, ලාභය, සත්කාරය, සම්මානයක් හම්බ වෙච්චාම ඒත් එක්කම හිතට එන මාදය, මානෙය මේ ඔලොමලකම නිසා හදිස්ස වෙලා විනිශ්චය කරන්න ගත්තොත් ඒ ලාභ සත්කාර සම්මාන Tamanටම අවාසියට හිටිනවා. ඒ නිසා මේ විනිශ්චය කරන තැනදී තමයි Taman ඒ වැරද්දට අහු වෙන තැන. ඒ නිසා අපි හදිසි වෙන්නේ නැතුව පණින්න පෙර හිතා බලමු කියන කතාව වගේ එතනදී මේ වහා ඉක්මනට පැනලා විනිශ්චය කරන්න යෑමෙන් තමන් අදාළ කරුණු කාරණා රැස් කර ගන්න නැතුව ගොඩක් වෙලාට වැරදි තීන්දුවලට එළඹෙන්න වෙනවා තීන්දුව යම් තාක් වැරදිද ඒ තාක් ඒක අරසා කරන්න විශාල ප්‍රයත්නයක් කරන්න වෙනවා ඒක නිසා ඒ ලාභ සත්කාර සම්මාන ලැබිච්ච වෙලාවක විනිශ්චය කළ යුතුයි බාහිරින් ආපු වර්ධනාවක් නිසා හෝ ඇතුළත ප්‍රශ්නයක් නිසා පෙළඹුණත් ඒ විනිශ්චයට අදාළ කාරණා පිළිබඳව පුළුවන් තරම් තොරතුරු රැස් කිරීමට පමා වුණොත් තොරතුරු වැඩි වැඩි රැස් කරන්න රැස් කරන්න තීන්දුව yaadන එකක් වෙනවා. නමුත් අර ලාභෙන් සත්කාරයෙන් ඇති වෙච්ච මදය පමාදේ නිසා උගෝදනය කරන්නේ අදාළ තොරතුරු හොය හොයින්ද පමා වෙන්නේ ඉක්මනටම තමන්ගේ අධිකාරී බලය පවරා ගන්නාලා අධිකාරී බලය නිසා වහා තීන්දුවලට පෙළඹෙනවා. නොබෝ කලකින්ම Tamanට තේරෙනවා මේක පොඩ්ඩක් හොයලා බලලා කටයුතු කරා නම් මේ තීන්දුවට එන්නේ නැහැ. නමුත් ඒ වෙනකොට තීන්දුව වැරදි බව දැනගත්තත් අපේ මාන්නේ අපේ සක්කාය දිට්ඨිය අර වැරදි තීන්දුව හරි බව පෙන්වන්න පුදුමාකාර ෂට මායාවී ගති වංචනික ධර්මහරා ඒ වැරද්ද නිවැරද්දක් කරලා පෙන්වන්න දාගන්නවා. එතකොට ඒකට දැස ගැනීමක්, නිමක් නොවීමක්, නතු වීමක්, ඒක දැඩි ලෙස අල්ලා ගැනීමක් ආදී කෙලෙස් රාශියක් මේ කටයුතු නිසා සිද්ධ වෙනවා. ඒ නිසා මෙතන වැදගත් තන්ති ස්ථානයක් විදිහට දැක් ගන්න පුළුවන්. අපේ ජීවිතේ අපි පුද්ගලිකව හෝ සමාජගතව හෝ මේ ගන්න විනිශ්චයන් සම්බන්ධව යෝගාවචරයන් විදිහට නැත්තම් සද්ධර්මයේ අහපු කෙනෙක් විදිහට අපි ක්‍රියා කළ යුතු ආකාරය මොකක්ද කියන එක. ඒ නිසා තීන්දුව දැනගන්න ඕනේ. Taman තීන්දුව වැඩියෙන් ගත්තොත් වැඩියෙන් වැරදි ගොඩක් රැස් වෙනවා. ඒ නිසා තීන්දුව ගැනීමට Taman විශ්ෙන් Taman සුදුස්සෙක් කර ගන්නව වෙනුවට පුළුවන් තරම් බලන්න ඕනේ මේ වගේ දෙයකදී Tamanගේ හිතේ චිත්තසංතානයේ පිරිසුදුකම රැකගෙන ඒ වගේ අවුල් සහගත වැඩවලට සම්බන්ධ නොවි ඒකේ මෙන්න මොන පාඩුවක් වින්දත් අදිසි තීන්දුව වලට ගන්නේ නැතුව ඉවසන ශක්තියකට මේකට ශාන්තිය කියලා කියනවා ඉවසීම කියලා කියනවා උපේක්ෂාව කියලා කියනවා ඉතින් හදිසි තීන්දුව ගත්තාම අපි අවට ඉන්න කට්ටිය ඉක්මනට අප්පුඩි ගහලා අපිට මේ අපිව උඩ තියලා නංගලා අපිට ස්තුති කරાવી. නමුත් අපි යම් කිසි විදියකට ඒ තීන්දුව ගැනීම පොඩ්ඩක් කරුණු කාරණා විස්තර හොයීම අදහසින් පමා කෙරුවොත් ඒ පරිසරය අපිට පුදුමාකාර බලපෑම් කරනවා ඉක්මනට තීන්දුවක් දෙන්නේ කියලා. ඒක තමයි මේ අසහනය කියන්නේ. ඒකට තමයි මානසික ආතතිය කියන්නේ. ඉතින් මේ පරිසරය අපිට මේ තීන්දුවකට කරන ඉල්ලීම වගේම අපේ හිත ඇතුලේ තියෙන චෛතසිකත් ඉක්මනට නොයවසන අසුළු ගතියක් අරගෙන ඕන ඕන දෙයක් කවන්න වෙන්නේ මේක ඉක්මනට තීන්දුව කරන්න කියලා අපි හදිසියට විනිශ්චය කරොත් ඊට පස්සේ ගත්තේ වැරදි තීන්දුවේ ප්‍රමාණයට ඒක අරසා කරන්න ගිහිලා විශාල අපහසුකටපත් වෙනවා. ඒ නිසා යෝගාවචරයක් වශයෙන් බලනකොට සර්වචනාංශයේ දේශනා කරලා තිනවා දාරුණෝ භික්කවේ ලාභ සක්කාර සිලෝකෝ කියලා. මාන්නේ මේ යෝග ජීවිතයේදී පැවිදි ජීවිතයේදී Brahmacharya ජීවිතයේදී මේ ලාභය සත්කාරය සම්මානයේ සිලෝක වැඩි වෙන්න වැඩිට අන්තිම දරුණු පිනු බැලුව බැලමට අර කරන කලට පව් මීරිය මීදේ විදින කලට වේ දුක් දැඩි වේ ගිනිසේ කියන වගේ පුදුමාකාර දුරනොපෙරෙන අදිශියට පැනලා දේවල් කරන්න ඇති වෙන මේ මදේ ආවට පස්සේ ඒ පුද්ගලයා තමන්ගේ අර්ථ සිද්ධියට ගැලපෙන්නේ නැති එහෙම නැත්නම් අර්ථ කුසලයට ගැලපෙන්නේ නැති හරියට ඔලොමලකම් කරනවා. ඉතින් සයිලාව සත්කාර වෙන හැම වෙලාවකම පරිසං වෙන්න ඕනේ. මේකේ හොඳ පැත්ත වගේම නරක පැත්තක් තියෙනවා. ඒ නිසා ඒ ලාභ සත්කාරයක් කරනකොට වහා විනිශ්චය කරන්න නැතුව ඒක පිළිබඳව අද තියෙන ඔය නවීන වචනින් කියනවනම් ශාක්‍යතා පරීක්ෂණ කරන්න ඕනේ. ඒකට අදාළ කරුණු ගොඩාක් රැස් වෙනකන් විනිශ්චයට පමා කරන්න ඕනේ. ඒ නිසා අපි මොන හරි ප්‍රොජෙක්ට් එකක් කරන්න ඉස්සර වෙලා ඉක්මනට ඒක plan කරන්නයි ඒවා implementation වලට යනවට වැඩිය අදාළ තොරතුරු ගොඩාක් කාලයක් රැස් කර කර හිටියොත් අපිට ඒ අපි කරන සලස්ම yaad වෙනවා. ඒ වගේ මේක ක්‍රියාත්මක කරනකොට අතුරු ආන්තර එන්න තින්නේ අඩුයි. නමුත් අපි පුංචි තොරතුරු ටිකක් අරගෙන කොහෙන් හරි අදාගත්ත දක්කු මුක්කක් හරි කඩිමුඩියක් හරි ඒක කරන්න පටන් අරගත්තට පස්සේ එතන තියෙන ඇත්ත වශයෙන්ම ඒ ව්‍යාපෘතියට තියාද ආසාවක්වත් නෙවෙයි අපේ තියෙන එක්කෝ මාන්නයක් එක නැත්නම් දේශපාලන පටු අදහසක් එහෙම නැත්නම් මොකක් හරි කුට්ටියක් අරගෙනලා තියෙනවා. ඒ නිසා ඔය විනිශ්චය කියන පදයයි දේශපාලනය කියන පදේ අතර තද නැදකමක් තියෙනවා. ඕනම කෙනෙක් ඒ විනිශ්චයක් පිළිබඳ තක්කුමුක් වෙලා ඉන්නවනම් ඒ කියන්නේ පැහැදිලිවම දේශපාලන අදහසක් යටිකුට්ටු අදහසක් තියෙන නිසා ඇතුළත වේවා පිටත වේවා මේ විනිශ්චය සම්බන්ධව අපේ තේරවාද ශාසනය මොකද්ද තියෙන ආකල්පය මේ විනිශ්චයක් ගන්න අපි මේ හිතක් වැඩ කරන හැටි බලපුවාම අපි විනිශ්චයකට පෙළඹෙන චෛතසික තුනක් හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි විතක්කය කියන චෛතසිකය. අනිතික තමයි මානසිකාරය කියන චෛතසිකය. අනිතික තමයි චේතනා කියන චෛතසිකය. අපිට අතරමං නැත්නම් හතරමං හන්දියකට හෝ දෙමං සංදියට හෝ පත්වෙච්චාම නැත්නම් විකල්ප රාශියක් ඇත්තනකට ගිහාම ඒ විකල්ප වලින් මෙන්න මේක විනිශ්චය කර ගන්න ඕනෑ කියලා අහවල් දෙයට යන්න කියලා යොමු කරන චෛතසික තුන තමයි විතක්කයත් මානසිකාරයත් චේතනාවත් කියන චෛසික තුන. ඒ විතක්ක කියන චෛසිකයට සංකල්ප කියන වචනත් පාවිච්චි කරනවා. එතකොට මිච්ඡා සංකල්පයක් දිගේ අපි ඒ විනිශ්චය ගත්තොත් එතම් පටන්ම තිත්ත අමිහිරි රස දෙන ආදීනව රාශියකට මුණ දෙන්න පුළුවන්. සම්මා සංකල්පයක ඉඳලා මේ තීන්දුව ගත්තොත් ඒ යෝගාවචරයට තෙන්දලා සුගතියක් වෙනවා. එහෙම නැත්නම් මානසිකාරය පැත්තෙන් බලනකොට අයෝනිසෝ මානසිකාරයක ඉඳලා අදිශය කලබල වෙලා තක්කු මුක්කු වෙලා විනිශ්චය කෙරුවොත් ඒ අයෝනිසෝ මානසිකාරය නිසා දිගටම ඒ නපුරු පල රාශියක් විඳිනවා. මොකද ඉවසලා නෝනින් සලකලා බලලා ඒ යෝනිසෝ මානසිකාරය විතර යොදා ගන්න පුළුවන් වුණොත් ඒ සංදිස්ථානේ හරි පාර තෝරගන්න පුළුවන්. එහෙම නැතුව මේ චේතනා අනුව හදිස්සි කරලා ඒ ක්‍රියාත්මක කරන්න පටන් අරගත්තොත් අපිට චේතනා කියන පදයට සමාන පදයක් විදිහට මේ සංස්කාර කියන පදේ ගන්න පුළුවන්. ඒ සංස්කාර නිසා Taman හදිසි කරලා කුලප්පු කරවලා ඒ තීන්දුවට යොමු කරනවා. නමුත් යොමු කරුවට පස්සේ එන ප්‍රතිඵල රාශිය ගැන හදිසි විනිශ්චය කරන වෙලාවදී Tamanට වැටහීමක් නැහැ. ඒ නිසා යෝගාවචරයේක් භාවනා කරගෙන යනකොට මේ අපි කියමු මේ ආනපන සතිය කරනවා එහෙම නැත්නම් සමත භාවනාවක් වුණා ප්‍රශ්න නැහැ. නැත්නම් ආනපන සතිය නම් සමත විපස්සනා දෙකටම ගැලපෙනවා. නැත්නම් පිම්බීම හැකිලිම කියන විපස්සනා ආරමුණක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වම දකුණ වගේ පිටක්මන් කරනකොට කරන ආරමුණක් වෙන්නත් වෙන්න පුළුවන්. අපි දන්නවා එවැනි ආරමුණක් ආරමුණු කරගෙන එහෙම නැත්නම් නිමිටි කරගෙන භාවනා මනසිකාට පෙළඹුණාට අපිට එන්නේ ඒ අරමුණ විතරක් නෙවෙයි රාශි රාශි අරමුණු වෙනවා. හිතවිලි එනවා, ශබ්ද එනවා, වේදනා එනවා. ආන්නේ වගේ අතිරණාත්මක අවධියක අතිරණාත්මක ආරම්භයක් ඇති මේ යෝග ජීවිතයේදී අවශ්‍ය අරමුණට හිත මෙහෙවීම කරන්නේ මේ විතක්ක කියන චෛතසිකේ. ඒක ඒ මහසි භාවනා ක්‍රමදී විශේෂයෙන්ම මෙනෙහි කිරීම කියන වචනේ යොදන්නේ විතක්කෙට අපි ආස්වාද ප්‍රසවාස කරනකොට අපිට හිතවිලි බහුල වෙනවනම් සද්ද බහුල වෙනවනම් වේදනා බහුල වෙනවනම් ඒව ඇත්තටම බරපතල නිසා නෙවෙයි ඒව ඇවිල්ලි වෙලා අපේ ගමනට හරස් කපනවනම් අපි ආස්වාස වෙලාදී ආස්වාස කියලා මෙනෙහි කරනවා ප්‍රසවාස වෙලාදී ප්‍රසවාස කියලා මෙනෙහි කරනවා අනේ මෙනෙහි කිරීම නිසා අපට අතුරු අරමුණු ගෙවම් කරගෙන මූල කර්මත්තාන්ට හිත දාගන්න යම් ප්‍රමාණයක පහසුකමක් සැලසෙනවා. ඒක නිකන් අපි පුංචි ඉස්කෝලේ ගිය කාලේ අපිට මතකයි පළවෙනි පන්ති පීරියඩ් එක ඉවරලා දෙවෙනි පීරියඩ් එක පටන් ගන්නකොට පන්ති භාර ගුරුවරයා ඇවිල්ලා නම් අඬ ගන්නවා. නම් අඬ ගන්නකොට පොත බලාගෙන එක එක්කනාගේ නම කියලා කතා කරනකොට අදාළ එක්කන අත උස්සනකොට ටීචර් දන්නවා ළමයි කී දෙනෙක් ඉන්නවද ඇවිල්ලා නැතුව වෙන කෙනෙක් වෙනකොට වෙන කෙනෙක් අත උස්සනවා නම් අහුවෙනවා. ඒකයි ඒකේ තියෙන අතයිසිල්ලෙන් කරන වැඩේ. ඉතින් ඒ නංගඬ ගහිල්ලෙන් තමයි අද දවසේ ඉස්කෝල ළමයි කී දෙනෙක් වෙනවද බණිස් කීයක් ගේන්න ඕනේද? ඉස්කෝලේ වැඩ කටයුතු තීන්දුව වෙන්නේ. අනේ නංගඬ ගහනකොට නම කියලා කතා කරනකොට වෙනත් කෙනෙකුට ඒ ළමයා වෙනුවෙන් අත උස්සන්න බෑ. මොකද පන්ති භාර ටීචර් ළමයි අඳුරනවා. ඒ නිසා ඉබේම නම් ලකුණු කිරීමේදී ඒ යම් සීමාවකටපත් වෙනවා. ඒ වගේ තමයි මේ අරමුණට නම කියලා කතා කරනකොට ඒ අරමුණට විශේෂ ආරාධනාවකුත් අනික් කටියට පොඩ්ඩක් කොහොම හිටපන් කියන කතාවකුයි කියවේ. එතකොට මේ විතක්කේ මෙහෙම ක්‍රියාත්මක කරගෙන යනකොට ඒ පුද්ගලයාට අර ආහල පාල යන ආගන්තුකෝ එන අනිකුත් හිතවිලි වේදනා රද්ද පොඩ්ඩක් යටපත් කරගෙන මෙනෙහි කිරීම මේ විතක්කේ මාර්ගයේ Tamanට ඕනේ අරමුණ ලොක් කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒක සමත විදර්ශනා දෙකේදීම කෙරෙනවා. ඊට පස්සේ මේ මතු කරගත්ත අරමුණ මේ සරත් කියනකොට සරත්පද අතේස්සුවේ කියලා ටීචර් මොන දිහා බල්ලා තීන්දුව කරන්නේ. ඒ වගේ තමයි අර විතක්කය ඒ අරමුණට යොමු කරාට පස්සේ ਵਿਚාරය කියන චෛතසිකයේත් එක්කම ගිහිල්ලා මේ එයාමද වෙන කෙනෙක් නෙවෙයිද කියන එක විනිශ්චය කරනවා. ආස්වාසය කියලා මෙනෙහි කරනකොට මෙයා ප්‍රස්වාසය නෙවෙයි සාද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි කියලා ආස්වාසය අනික් අරමුණු වෙන් කරගෙන ඒකේ රස අරමුණේ අත්දැකීම වෙන්කොලා දැනගන්නේ මේ ਵਿਚාරය කියන චෛතසිකය. මේ විතක්ක ਵਿਚාර චෛතසික දෙක හරි හැටියට දන්නවනම් යෝගාවචරයා සෑහෙන දුරට බාධා තියේදී සෑහෙන දුරට අරමුණු රාශි රාශි තියේදී තමන්ට ඕනේ අරමුණට හිත යොමු කරගන්න දක්ෂකම තියෙනවා. ඒ වගේම තමයි මේ විතක්ක චෛසිකේ මේ චෛසිකේ පැත්තෙන් කියනවා නම් විතක්ක චෛසිකේ තියෙන තාක්කල් නින්දට හිත යන්න දෙන්නේ නැහැ. මෙනෙහි කිරීම කරන තාක්කල්. ਵਿਚාරයේදී මේ තියෙන ආස්වාසයම ප්‍රස්වාසය නෙවෙයි නැත්නම් ප්‍රස්වාසයට හිත ගියාට පස්සේ ප්‍රස්වාසය මෙනෙහි කරන එක ආස්වාසය නෙවෙයි කියලා හොඳට ඒ වෙන්කොට දැනගන්න පුළුවන් ඥාණය තියෙනවනේ මේ විචිකිච්ඡා චෛසිකයට ඉඩ නැහැ. හිත අන්ධබන්ද වෙන්නේ නැහැ. හරියට දන්නවා මෙයාට මොන දෙලා ඉන්නේ කියලා. ඉතින් මේ විදියට විතක්ක ਵਿਚාර චෛසික දෙකේ සූර බව එහෙම නැත්නම් කාර්යක්ෂම බව එහෙම නැත්නම් වශී භාවය ඇති වෙන්න ඇති වෙන්න ඒ යෝගාවචරයට අර කෙලස් දෙකක් අයින් වෙලා අනිවාර්ය දෙකක් අයින් වෙලා ඒ වුණාට මේ ධානාංග දෙකක් එන්න පටන් ගන්නවා. ඉතින් මේකේ දක්ෂ වෙලා අපි හිතමු මේක සමත පැත්තට යන කෙනෙක් නම් පළවෙනි ධ්‍යානයට යනකොට ඒ විතක්ක ਵਿਚාර අණුව ප්‍රීති සුඛ ඒකග්ගත ආදී ධ්‍යානාංග සම්පූර්ණ වෙනකොට ඒ කම්මැලිකම සැකය කාමච්ඡන්දේ ව්‍යාපාදේ උද්දච්ච කුච්චකින් চৈতසික අයින් වෙනවා අයින් වුණාට පස්සේ යෝගාවචරයට අර විතක්ක ਵਿਚාර දෙකේ සූරකම නිසා අනිකුත් බාහිර අරමුණු වලින් අයින් වෙලා නිවරණ වලින් අයින් වෙලා අර අරමුණත් එක්ක සමීප සම්බන්ධකමක් ඇති කර ගන්න පුළුවන් උපචාර සමාධියක් වශයෙන් හෝ අර්පණ සමාධියක් වශයෙන්. අතර මේක රසවත්වයේ සමතපැත්තෙන් කතා කරනකොට මොතිපසනාදී તો වැඩිම වෙනවා. අපි මේ මම මේ සමතේ ගත්ත විශේෂ මේ ඒ අවස්ථා හැටියට වටිනාකමක් තියෙන නිසා දැන් මේ යෝගාවචරය පළවෙනි ධ්‍යානෙටපත් වෙච්ච යෝගාවචරය මේ දිගින් දිගටම තියෙන විතක්ක ਵਿਚාර පීති සුඛ එකකට ආදී චෛසික පහෙන් පළවෙනි ධ්‍යාන අපිට පැයක් විතර පුරුදු කරයි කියලා. පුරුදු කරාට පස්සේ යෝගාචර තියෙන පැයක් විතර ඒ ධ්‍යාන සමවැදේ ඉනකොට පැහි මුලදී බොහෝම සුන්දරයි බොහෝම රසවත් බොහෝම සීතලවන සුළු වුණාට පැය ගෙවිගෙන යනකොට මේක ධ්‍යානයකද ඉන්නේ නැද්ද කියන මට්ටමට නිකන් හිත ඔද්දල් වෙනවා. හිත නීවරණත් එක්ක ඇසුරු වෙන්න පටන් ගන්නවා. නීවරණත් එක්ක සමීප වෙනවා. ඉතින් ඊට පස්සේ ඒ නීවරණ ඒ ධ්‍යානෙන් හැලිලා යන්නේ නතර වෙලා හිත සාමාන්‍ය අරමුණක් සාමාන්‍ය මනසක් බාටපත් වෙනවා. අන්න ඒක 3-4 සැරයක් 7-8 සැරයක් කෙරුවට පස්සේ ඒ ධ්‍යාන භාවනා උගන්වන ගුරුවරයා ඒ යෝගාචර මතක් කරලා දෙනවා. සමවදින වෙලාවේදී මේක ආස්වාද ජනක වුණාට අවසාන වෙනකොට ඒ තුල ආදීනව පහළ වෙනවා. ඒකේ තියෙන අමාරු ගතිය, මේකේ රසය අඩු වෙන ගතිය බාධක ධර්ම වැඩි වෙන ගති වැඩි වෙනවා අන්න ඒ පළවෙනි ධ්‍යානයේ දැයෙන වෙලාවක් ඉන්නකොට ඒ පළවෙනි ධ්‍යානයේ තියෙන ඒ පටන් ගන්නකොට තිබුණ ප්‍රේමේ පහු වෙනකොට නැති වෙන්න ප්‍රධාන වැඩිකාරය වෙන්නේ මේ විතක්ක ਵਿਚාර කියන දෙක. ඒ දෙන්න අර ධ්‍යානෙ ලැබිච්ච සුඛය ඇතුලේ ඉඳගෙනත් විවේචනය කරන්න පටන් ගන්නවා විනිශ්චය කරන්න පටන් ගන්නවා කිරන්න වහින්න පටන් ගන්නවා පටන් ගන්න නිසා ආර ධ්‍යාන සුඛය අභියෝගයට ලක් වෙනවා ඒක නිසා මේක හොඳට අත්දැක්කට පස්සේ ඒ ගුරුවරයා යෝගාවචර කියනවා ඒ නිසා පළවෙනි ධ්‍යානට සමාදින්න පැයක් විතර ඉන්න පටන් ගන්නකොට ඒකේ තියෙන මිහිරි ආබ දකින්න ආස්වාදේ පැය විතර යනකොට ඒකේ ආධිනාවේ පෙනෙයි පෙන්වට පස්සේ බලන්න ඒ ආදීනවයේ එන්න හේතුව අර අරමුණේම හිත පවත්තන්න නැතුව විතක්කය වෙන අරමුණ වලට හිත ඇදගෙන යනවා. ਵਿਚාරය Taman ඉන්න ධානයට වැඩිය පිටින් එන සද්ද වලට ප්‍රේම කරනවා. වේදනාවට කලබල වෙනවා. හිතවිලිට මේ අදහස් යොමු කරනවා. ඒ නිසා ධාන සුඛේ වෙනුවට හිත නන්නත්තර අරමුණ රස බලන්න යනවා. ඒ නිසා මේ විනිශ්චය කිරීමේ ශක්තිය ඇති විතක්ක විචාර දෙක පළවෙනි ධ්‍යානයේ අපල දුන්නත් ඒ දෙන්නගේ තියෙන මේ කඩප්පුලි ගති නිසා ඒ ධ්‍යානය විනාශ කරනවා. ඒ නිසා මොකද වෙන්නේ? දෙවෙනි ධ්‍යානට යනකොට ඒ විතක්ක ਵਿਚාර දෙක නැති ප්‍රීති සුඛ ඒකාගතානම් වූ ප්‍රණීත ධ්‍යා ප්‍රණීත ධානාංගයෙන් යුක්ත වූ දෙවෙනි ධානයට සමවදීවා කියලා අර යෝගාවචරයට විතක්ක ਵਿਚාර දෙක පහරින්න වෙනවා. කපහැරියේ නැත්තම් ඒ ප්‍රීතියේ කැපිපෙනීමක් වෙන්නේත් නැහැ දුකේ කැපිපෙනීමක් වෙන්නේත් නැහැ ඒකාග්‍රතාවයේ කැපිපෙනීමක් වෙන්නේත් නැහැ විතක්ක ਵਿਚාර දෙක ඒ දෙන්නට නිකන් ඉන්න බැරි නිසා ධ්‍යාන ඇතුලේ ඩෝල් ගන්න පිණුම් ගන්න කලබල කර කලබල කරලා ධ්‍යාන සුඛේ නැති කරනවා ඒ නිසා මේ විනිශ්චය ශක්තිය අවශ්‍යයි පළවෙනි ධ්‍යානට යන්න නමුත් එයින් එහාට ඊට උසස් වූ දෙවෙනි ධ්‍යානට යනකොට ඒ විනිශ්චය කිරීමේ ශක්තිය අපි හලන්න වෙනවා. විනිශ්චය කිරීමේ ශක්තිය තියෙන තාක්කල් ධ්‍යාන සුඛේ නැති මේකම කියනවා මේ මේ පෙන්ලා දෙන්න පුළුවන්. හොඳට භාවනා කරපෝ විපස්සනා පැත්තට අත්දැකීම ඇතියත්තන්ට ඒ ආස්වාස් ප්‍රස්වාස දෙක වෙන්කොට දකින්න පුළුවන් තාක්කල් ඒ යෝගාවචර මේ ආස්වාසය මේ ප්‍රස්වාසය කියලා විතක්කයේ මෙහෙवला ඒ විතක්කයේ හරහා ආස්වාද ප්‍රසවාසය ඉස්මතු කරගන්නත් අර හිතවිලි වේදනා සත්ත්ව පැත්තකට කරගන්නත් උදව් වෙනවා. නමුත් ඒ ආස්වාද ප්‍රසවාසය හොඳට සංසිඳිලා සූක්ෂම වෙලා ඒක ඇතුළට අපි විවේක ස්ථානයකට ඒක ධ්‍යාන සුඛයක් නොවුනට කොහොම සමානව වගේ විපස්සනා වෙච්චම් වෙනවා මේ ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කො වෙන් වෙලා අඩු ගානේ ආනාපානෙමුත් වෙන් වෙලා හිත බොහොම ඉඩ පහසු තියෙන විවේක ස්ථානටපත් වෙනවා පත් වෙන ගම වෙලාවට නම් බොහොම ප්‍රියයි බොහොම රසයි බොහොම ආස්වාදජනකයි නමුත් ටික වෙලාවක් යනකොට ඒ හිත ටික වෙලාවක් යන ඉස්සෙල්ලා නම් හිතේ සමාහට වටපිට සද්ද තිබුණත් වේදනාව තිබුණත් හිතවිලි තිබුණත් හිත එව්වට දුවන්නේ අර අර විස්රාමයට අර උදේකලාවට අර මේ විවේකයට යෙදিলা ගත කරනවා ටික වේලාවක් යනකොට අර විතක්කය අර සද්ද මොකද්ද කියලා බලන්න හිත මෙහෙවන්න පටන් ගන්නවා හිතවිල්ල මොකද්ද කියලා බලන්න හිත මෙහෙවන්න පටන් අර වේදනාව වැඩි වෙන එකක්ද අඩු වෙන එකක්ද කියලා මෙහෙවන්න පටන් ගත්ත ගමන් අර තිබුණ විවේකයේ අර තියෙන විස්රාමයේ නැති වෙන නිසා යෝගාවචරයට ඒ විතක්කය නැතුව ඔයා බලන්න නැතුව පවුරු ගන්න නැතුව මේ ලැබිච්ච විස්රාමයේ දිකට පවත්තන්න නම් ඒ විතක්කය මෙතෙක්කල් ප්‍රෝජන වුණාට දැන් මෙතනින් යහට මේක කරදරයි කියන එක තේරුම් ගන්න. මේක හරි අමාරුයි මං යොදන වචන ටිකෙන් තේරෙයිද කියලා කියන්නේ. නමුත් භාවනා කරන කෙනෙක් ඒ අවශ්‍යතාක් ඒ විතක්ක ਵਿਚාර ප්‍රයෝජන අරගෙන ඉවරුණාට පස්සේ අවශ්‍ය වෙලාවේදී විතක්ක ਵਿਚාර නොයෝදා සිටීමට ඒ කට්ටියගේ සේවයේ අත්හිටවන්න දන්නේ නැති වුණොත් කවදාකවත් යෝගාචර ලැබිච්ච එකලසේ ඒ සමාධියේ බුද්ධිය නැහැ ඒකේ ඉඳගෙනත් නටන්න පටන් ගන්නවා, මනින්න පටන් ගන්නවා, කිරන්න පටන් ගන්නවා. එතකොට සැකත් ඇති වෙනවා. අර තියෙන මේ පසද්දිය කියලා, පස්සම්බනේ කියලා අර තියෙන සාන්ත ගතිය නැති වෙනවා. ඒ නිසා එතනදී විනිශ්චය කිරීම එතෙන්ට නගන් ඕන, එතෙන් යාට නතර කරන්න. ඒ නතර කිරීම සඳහා යෝගාවචරයට යෝනිසෝමනසිකාරය යොදවන්න වෙනවා. එතකොට කවුරුවක්වත් කියන්න බෑ මෙතෙන්ට යනකම් ඔබ විතක්කේ පාවිච්චි කරපන් මෙනෙහි කිරීම පාවිච්චි කරපන් මෙතනින් එහාට එපයි කියලා කාලය අනුව කියන්නත් බෑ, දේශය අනුව කියන්නත් බෑ. යෝගාවචරය හරියට ඒ වෙලාවට එනකන් ඒක වැඩ අරගෙන ඒ වෙලාවේදී ඒක අත්හරිනවා කියන එක යෝගාවචරයේ පෞද්ගලික යොන්චමන්ස්කාරයට අහු වෙනවා. ඒක හරියට කියනවා නම් කන්දක් නගිනකොට වාහනේ කොයි වෙලාවෙ සෙකන්ඩ් ගියර් එකට දාන්න ඕනද කොයි වෙලාවෙ තර්ඩ් ගියර් එකට දාන්න ඕනද කියලා ඉංජිනේරුවාට ඩෑෂ්බෝඩ් එකේ ලියලා පෙන්නන්න බෑ. වාහනේ තියෙන බර හැටියට එන්ජින් එකේ කැපැසිටි එක හැටියට කන්දේ හැටියට එයා හරියට දැනගන්න ඕනේ මෙතන ෆස්ට් එකේ යන්න ඕනේ ඊට පස්සේ සෙකන්ඩ් එක නැත්තම් මේ සෙකන්ඩ් එකේ ඉඳලා ෆස්ට් එකට එන්න ඕනේ කියන එක ඒ යෝගාව ඒ රියදුරා දන්න දැනගත්තේ නැත්තම් එන්ජින් එක ඉග්නිෂන් ගහන්න පටන් අර ගන්නවා එහෙම නැත්තම් මොකක් හරි අවුලක් ඇති වෙනවා. ඒ වගේ තමයි මේ විනිශ්චය කිරීමේ ශක්තිය යෝගාවචරය අමුලදී පාවිච්චි කරනවා. විතක්කයක් වශයෙන් පාවිච්චි කරනවා. ඊට පස්සේ එයා යෝනිජමනිස්කාරය යොදවනවා කියලා කියන්නේ ආ මෙතෙන් යනකම් එක වැඩ ගත්තට මෙතෙන් යට එක නතර කරන්න ඕන. නතර කෙරුවට පස්සේ අර කලබල නොවෙන, පවුරු නොගාන, විමසුම් බලලා නැති විවේක හිත අර සමාධිය දිගට පවත්තන. සතිය දිගට පවත්තනවා. ඒක කොනහන්න ගත්තොත්, පවුරු ගන්න ගත්තොත් මේ සති සමාධි හැලහැප්පීමකට භාජනය වෙනවා. ඊට පස්සේ ඒක දිගේ යනකොට හරියට යෝනිසමස්කාරය යෙදුනා නම් ඒකම දේ හතර සැරයක් කරලා කම්ටාන් සුද්ධ වුණාට පස්සේ මේක අහු වෙනවා. ගියාට පස්සේ යෝගාවචරයට වෙනදාට වඩා අර විවේක ස්ථානේ ඒ හුදේකලා බව පවත්වන්න පුළුවන් වෙනවා. පවත්වාගෙන යනකොට යෝනිසමනිස්කාරයෙන් වෙනදාට වඩා සූර වෙලා දක් වෙලා පවත්වාගෙන ගියත් নানা ආකාරයෙන් මේකට චේතනා පහළ වෙන්න පටන් ගන්නවා. මෙහෙම නිකම්ම ඉන්නවට වැඩිය ඊගාට මොකද්ද කරන්න ඕන කියලා දන්නේ මේක මම දැන් ගිහිල්ලා අහගන්න ඕනේ. එහෙම නැත්නම් මේ වෙලාවේ බාධා කරන්න එපා. ඒ විදිහට අර විවේකයේ ඉන්න වෙලාවේදී මම මේ ඉස්සරහට දයන්නේ පස්සට දයන්නේ. එහෙම නැත්නම් මේක මං කියලා අහගත්තේ නැත්නම් මම දැන් එකතන හිර වෙලා ඉන්නවද දන්නේ නැහැ. එහෙම නැත්නම් මේ නිකන් ඉන්න වෙලාවේදී පාළුවට ඉන්නවට වෙනුවට බුද්ධ අනුසතිය වැඩිවොත් හොඳ නැද්ද? මෛත්‍රී වැඩුවොත් හොඳ නැද්ද කියලා নানা ආකාරයෙන් හිතවිලි චේතනා රින් ගන්න පටන් ගන්නවා. ඉතින් චේතනා එනකොට එන්නේ ඊටාම දක්ෂ කල්යාණ මිත්‍රෙක් වගේ. ගොඩ පෙරක දෝරියක් වගේ ඇවිල්ලා එයාර සාන්තව පවතින හිත එහෙම නැත්නම් අර අනාකූලව ගන්න ප්‍රවාහය ආකූල කරනවා. ආකූල කරාට පස්සේ යෝගාවචරයට මෙතෙක් තිබුණු ඒ බුද්ධිය නැති වෙලා හැලහැප්පීම් වලටපත් වෙනවා. ඉතින් එතකොට යෝගාවචරය දන්නේ නැහැ ඒ විතක්ක ස්වරූපින් ආවේ මිත්‍රයේද එහෙම නැත්නම් මිත්‍ර ප්‍රතිරූපකයේද කියලා. ඉතින් ඒක හරියට දන්නේ නැති වුණොත් හොරෙක් තමන්ගේ පුතයි කියලා වරද්දාගත්ත කෙනෙකුට සිද්ධ වෙන හානිය සිද්ධ වෙනවා. ඒ නිසා එතෙන්ට යනකොට මේ විනිශ්චය කිරීමේ හැකියාව පාඩුවට හිටිනවා. චේතනාව පාඩුවට ඉන්නවා. එයාට කරන්න තියෙන අර ගත්ත සතිය, ගත්ත සමාධිය එක දිගට පවත්වාගෙන යාම සඳහා මේ ලැබිච්ච ලාභ අවස්ථාවේදී මේ සමත ලාභේ නැත්නම් අපිට ගන්නවා මේක සති ලාභය මේ සමාධි ලාභය ලැබිච්ච වෙලාවේදී හිත ඔලොමල කරන්නේ නැතුව ධර්ම ගෞරවේ ධානය එහෙම යනවා කියන එක භාවනාවේදී අත්‍යවශ්‍ය කාරණාවක් වුණාට මේක පොතක ලියලා දීලා කරන්න බෑ යෝගාවචරය කරලා කරලා කරලා පුරුද්දෙන්ම තීරුම් අරගන්න ඕනේ විනිශ්චයක් නැතුව මේ ධර්මික ආධ්‍යාත්මික ගමන යන්න බෑ අපිට මෙතෙන් දෙන්නත් විනිශ්චයක් ඕනේ. ඒ විනිශ්චය ඇවිල්ලිවලා සතිය සමාධිය දෙක භාවනා වැඩේ බාරගත්තට පස්සේ එනතන් සතිය සමාධිය දෙක Java කැවුනට පස්සේ වේග ගත්තට පස්සේ හිමීට Taman අර විනිශ්චය කිරීමේ ඇඟිලි ගැහිීමේ මම මාගේ කියා ගැනීමේ නැත්තම් පැහිය වෙන්න හදන ගතිය එමෙහිට අයින් කර ගන්න බැරි වුණොත් ඒ තමන්ගේ හදිස්සිය ධානා භාවනා මාර්ගඵල ලබන්න තියෙන ආසාවම විනිශ්චය ස්වරූපයෙන් එළියට අවිල්ල වෙලා අර බාධා කරනවා. මෙන්න මේ හා සමාන දෙයක් එදින්දා ජීවිතේ සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 20 30 අතර කාලෙදී දැන් අධ්‍යාපන ක්‍රමයේ හැටියට අපිට 10 ඉඳලා වගේ ගණන් ගන්න පුළුවන් 10 30 විතර අතර කාලයේදී ඒ කෙනා අධ්‍යාපනය අතින් ක්‍රීඩා තරඟ අතින් පරිපාලනය අතින් දක්ෂ වෙන්න වෙන්න වෙන්න ඒ පුද්ගලයාට එන්නේ එන්නේ අර විනිශ්චය කිරීමේ ශක්තිය වැඩි වෙන්න පටන් ගන්නවා පවුල ඇතුළත පන්ති ඇතුළත ඒ ඉන්න පරිසරය ඇතුළත ඒ විනිශ්චය කිරීමේ ශක්තිය මාන්නයකින් යුක්තව මදයකින් යුක්තව <clears throat> යොදන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයා තාම සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයෙන් බලනකොට තාම එච්චර මෝරච්ච කෙනෙක් නෙවෙයි. ඒ නිසා යොදන විනිශ්චයන් බොහෝ විට අපිට කැපෙන. එයා බොහොම අකමැති වෙනවා වැඩි ටික අහලා හිතලා බලලා කටයුතු කරන්න හිතෙනවා දැන් මට මේ මේ පැති වලින් දක්ෂ නිසා මට මේක කළ හැකි මම කළ යුතුයි කියලා. නමුත් සර්වචන් ආංශයේගේ දර්ශනේ දැක්වීම අතුව අනුව අවුරුදු 100ක් නම් අපේ පරමායුෂ අපිට ඥාන දශකයටපත් වෙනවා කියන්නේ අවුරුදු 40යි. අවුරුදු 40 පැනනට පස්සේ තමයි ඒ මිනිසයා මානසිකව පෞරුෂත්වයක් ලබන්නේ. එතකම අපි කරන්නේ තොරතුරු එකතු කරන එක. නමුත් අපි ගත්තොත් අපේ ජීවිතේ වැදගත් තීරණාත්මක තීන්දුව ගොඩක් ගන්න වෙන්නේත් අරගෙන තියෙන්නේත් 40 වෙන්න ඉස්සර වෙලා. ඉතින් අන්තිමට බලනකොට ඒ ගත්ත වැරදි තීන්දුව නිසා මුළු ජීවිතේම තැවෙනවා. කසාද නිසා කී දෙනෙත් ඇවෙනවා. 57 වෙනකන් හිටියොත් කසාද බඳින්න මොකද වෙන්නේ? ඒක නිසා ඒ පුරම පණ්ඩිත ස්වාමීන් වහන්සේ ඇමරිකාවේදී කියපු කතාවක් ඒ ස්වාමීන්ගේ පොතේ පිටපතේ දාලා තිබුණා. ඒ ස්වාමීන් ගිහිල්ලා මේ වගේ සභාවකට කතා කරලා තියෙනවා. ඒ සභාවේ ඉඳලා තියෙන්නේ මේ බටහිර ආසියාකර ආසියාතික මානසිකත්වයට හැච්චියයි නෙවෙයි. කර්මයක් හෝ කර්මඵලයක් අදහන්නෙත් නැති තමන් කරන දෙයමයි මේ තමන්ට වෙන්නේ කියන එක පිළිගන්නේ නැති පිරිසක් ඉතී ස්වාමීන් වහන්සේ හරීම පුංචි කාරණා ඉතාම පිරිසුට විස්තර කරනවා විස්තර කරලා කවදාක ගහපා දෙන්නෙත් නැහැ හරියට මා තර්ක මානසල අහුවෙන විදිහට ඉදිරිපත් කරනවා ඉදිරිපත් කළා කියලා තියෙනවා අපේ මේ ගමන සඳහා මම ඔය කෙනෙකුටවත් කියන්නේ කර්මේ සාකර්පලේ අදහන්න කියලා මං කියනවා ඇදහුවොත් මෙන්න මේ ටික කරනවා ඇදහුවේ නැත්තම් මෙන්න මේ ටික කරනවා කියලා ඒ කියාපු තාලෙට ඉතින් මේ මිනිසුන්ට සාධිරෝන් කෙරෙහි ඇති ගෞරවය නිසා ආනනම් අපි මේ මේ මේ වැඩසටහනාවේ බාරගෙන කරමු. කර්මචා කර්මඵල කියන එකක් තියෙනවා කියන බාරගෙන කරමු කියලා විස්තර කරලා තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා මේ භාවනාව කියලා කියන්නේ තිසාල කුසලයක්. ඒක ගොඩක් කමන්ට විනිශ්චය කිරීමට හුඟක් සුදුසුකම් දෙනවා. ඒ නිසා හුඟක් භාවනා කරුවොත් Tamanට ගන්න තීන්දුවක් කරලා හරිනවා කියලා. ඒකලා කියලා තියෙනවා හැබැයි බුදුරජාන් වහන්සේ සඳහන් කළා තියෙනවා යමෙකුට තීන්දුව කරන්න ජීවිතයේ තල තුනකම එන්න ඥාන දශකයට යනකොට ඉන්ද්‍රිය පරිපාකය අවශ්‍යයි. ඉන්ද්‍රයන් වල මේ ජීවිතයේ ඇප්පිලා කරලා ඇතිවෙච්ච අත්දැකීම් ටික අවශ්‍යයි කියලා. ඉතින් ඒකට පස්සේ බණෙන් පස්සේ සාකච්ඡාවක් කරනකොට ඒක සුද්දෙක් නැගිටලා කිව්වලු මට ස්වාමීන් වහන්සේ කියන දේ හරියට වැටහුණා නම් මම හිතනවා මේ ආත්මේ මට නිවන් දැක ගන්න බැරි වෙයි කියලා මට ලබන ආත්මෙත් මිනිස්සෙක් වෙන්න ලැබේවා කියලා පතන එක වැරද්දක් නැහැ කියලා. ඒ සායරේ ගෝලු ඒක ඒක ඉතින් ඒ අපේ ක්‍රමයේ හැටියට ඒක ප්‍රශ්නයක් නෑ කියලා. මට තව පොඩ්ඩක් කියන්න ඕනේ මට කෙලිම ඉපදෙනකොටම අවුරුදු 40 උපදින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න හිතනවා ඒකවලු. මොකද ඇමරිකාවේ අවුරුදු 40 වෙනකොට වැඩේ වෙලා ඉවරයි. 40 වෙනකොට කුඩු ගහන එක කුඩු ගහලා ඉවරයි. දුරාචාරට අනෙක් කරන. ඒවට ගිහිල්ලා ඉවරයි. 40 වෙනකොට වැඩ ඉවරයි. ඒ නිසා ඒ විනිශ්චය පමා කිරීම 40ට ඉස්සලා වෙන්නේ නෝන්ජල්කමක් විදියට. ඒක බය අදුකමක් විදියට. නමුත් විනිශ්චයක් කරන්න සම්මත හැටියට මම කියන්නේ. ඒ මෝරණ ගතට එනකොට අපේ ජීවිත විනිශ්චය වෙලා. ඊට පස්සේ පශ්චාත්තාපය විතරයි ඉතුරු වෙන්නේ. ඒ නිසා ඒ තොරතුරු ඒ හැකියාව ඒ ශක්්‍යතාව පරීක්ෂණය අපේ ශාසනයේ උපේක්ෂාව වශයෙන් ශාන්තිය වශයෙන් තලතුණාකාශ වශයෙන් පෙන්නුවාට 40 වෙනකන් අපිට පේන්නේ ලොක්කෝ මේ වැඩ පමා කරනවා මිච්ඡර ඉක්මනට විනිශ්චය කරන්න පුළුවන් දේවල් විනිශ්චය කරන්නේ නැහැ කියලා ඒ පොඩි කට්ටිය වැඩි හිටියන්ට වෛර කරනවා ඉතින් ඒක නිසා එක ජීවිතයක් කියලා කියන්නේ ඒ මිනිස්සු 30 වෙනකොට 40 වෙනකොට පුදුම වේගයකින් පැනලා විනිශ්චය කරන කාලයක් මොකද හුඟක් වෙලාවට ඒ ඇත්තන්ට ලාභ විදිහට යොබ්බන මදේ තියෙනවා අත ගහලා යමක් ගලකට ගහකට හරි හැප්පෙන්න පුළුවන් හැකියාව තියෙනවා. වයසට යනකොට ඒක ටික ටික අඩු වෙනවනේ. ඒ වගේම ධන මදයක් තියෙන හුඟක් වෙලාවට ඒ කරගෙන යන වැඩේදී Taman යමක් කමක් කරගන්න අතිමිත යමක් තියෙනවනම් කායවත් අහින්න යන්නේ ඒ වගේම ආෝග්‍ය මදේ තියෙනවා සෞඛ්‍යයි. ඔගේ කුල මදේ ඉන්න පුළුවන්, බහුසුත මදේ ඉන්න පුළුවන්. මේ මද එන්න එන්න එන්න එන්න පුද්ගලයා ඉක්මනට විනිශ්චය කරන්න පෙළඹෙනවා. ඒ විනිශ්චය කිරීම නිසා එයා බොහෝ විට අර ඔලොමොල තීන්දු වැරදි විනිශ්චය වලට යා ගිහිල්ලා අන්තිමට ඒ දේ ගහපා දෙන්න ඒ දේ මේ ඔප්පු කරලා පෙන්නඳ පුදුමාකාර සටනක් කරනවා. ඉතින් ඒ නිසා අන්නර වේලාවක විනිශ්චය සඳහා අවස්ථාවක වේලාවක එක චිත්තක්ෂණයක් පණින්න පෙර හිතා බලන වගේ ඉවසන ශක්තියක් කෙනෙකුට තියෙනවා නම් ඒ මිනිස්යාට ඒ චිත්තක්ෂණේ දිනන යුද්ධිනන ලද යුද්ධයක් හා සමානයි කියලා කියනවා. දිනන ලද යුද්ධයක් හා සමානයි මේ වගේ කඩිමුටියේ තක්කමුක්කුවේ කොරස් කටපත් අත දා ගන්න බැරි වෙලාවය ගන්න තීන්දුව වලට වැඩිය හොඳයි. ඒක නොගෙන සිද්ධියට මුහුණ දීලා කරුණු කාරණා වැටෙනකන් ඉන්න ගතිය. ඉතින් මේ වගේ දෙයක් අපිට අමාරුයි ගැන්වීමක් මාර්ගයෙන් හෝ ශික්ෂණයක් මාර්ගයෙන් කරගන්න. නමුත් මේ භාවනා කරනකොට ඒක කරලා දෙන්නේ කොහොමද? අපි භාවනා කරගෙන යනකොට අපිට ආලෝකයක් පහළ වෙනවා වෙන්න පුළුවන්, අන්ධකාරයක් පහළ වෙනවා වෙන්න පුළුවන්. අපිට බුදු පිළිමයක් පේනවා වෙන්න පුළුවන්, දේවදත්ත පේනවා වෙන්න පුළුවන්. රත්තරන් පේනවා වෙන්න පුළුවන්, අසුචි ටිකක් පේනවා වෙන්න පුළුවන්. කිසිම දෙයකට විනිශ්චය කරන්න ඒ මොනම දෙයක් හරි විනිශ්චය කෙරුවොත් වෙන්නේ මොකද්ද? ඒ විනිශ්චය සාධාරණීකරණය කරන්න අපි පුදුමාකාර අවුවිල්ලකට අහුවෙලා අරමුණෙන් හිත පැත්තකට ගිහිලා සතිය හිත නැතුව අර අතරමඟදී හම්බෙච්ච ඒ දේ අනුව අපි දියසුලියකට අහුවෙනවා. ඒ නිසා ඒව දැක්කට නොදැක්කාසේ ඉන්නන යම් යම් සමහර කට්ටියට දේව භාෂාවල් ඇහෙනවා ස්තෝත්‍ර මන්ත්‍ර ඇහෙනවා නානා ප්‍රදේවල් ඇහෙනාට පස්සේ ඒගොල්ලෝ හිතනවා මේක මට හම්බෙච්ච භාවනා හම්බෙච්ච විශේෂ ලාභයක් කියලා. ඒ නිසා සමහරට ඊටාම අමිහිරි සද්ද අමිහිරි දේවල් තේරෙන්න පටන් ගන්නවා. සමහරට අමිහිරි ගඳ, සමහරට මිහිරි සුවඳ. දිවට සමහරලාට නොබිනා රසවල් හොඳ දේවල්. වෙන කයට පහසවල් ගොඩාක් හම්බ වෙච්චාම මේක නැවත නැවතත් එනතෙක් මේක නැවත නැවතත් මේක ලාභයක් වෙන්න පුළුවන් පාඩුවක් වෙන්න පුළුවන් නැවත නැවත තලතුණාකමෙන් යුක්ත මුණ දුන්නොත් ඒ මනුස්සයා යහ තීන්දුවකට නැත්තම් යෝනිසු මනසිකාට වැටෙනවා. එන්නකොටම හදිසි වුණොත් කවදාකවත් ගුරුවරයෙකුටවත් අමාරුයි ඒ කෙනාට ඒ තල තුනකම ඇති කළ දෙන්න. ඒ නිසා භාවනාවේදී මේ අපන්නක ප්‍රතිපදාව එතන මේ අවිරුද්ධ ප්‍රතිපදාව යෝගාවචරය දැනගෙන හිටියේ නැත්නම් ලෑස්ති වෙලා ගියේ නැත්නම් අර එනේ නැ හැම එකක් නිසාම හිතට දුක් කරදර ගන්න. ඇයි මට මේක පෙන්වෙන්නේ? ඇයි මට මේක ඇහුනේ? ඇයි මට මෙහෙම වෙන්නේ කියලා ඒ භාවනාව දිගට යnderලා මේවා තව තවත් එනකොට ලැබෙන අත්දැකීම හරහා ධර්මාරක්ෂාවෙන් මේක යයි. මම මේව හදිසියේ තීන්දුව කරන්න ගත්තොත් මගේ මේ භාග දැනුමකින් කරන විනිශ්චයක් මෙතන තියෙන්නේ. ඒ නිසා ඒ විනිශ්චයට කලබල වෙන්නේ නැතුව අත්දැකීම නැවත නැවත කරන්න යන්න නම් ඒ යෝගාවචරයා දැනගෙන තියෙන්න ඕනේ භාවනාව හරියන නිසාම භාවනාවේ සතිය සමාධිය වැඩෙන නිසාම භාවනා ඇතුළත ධම්මොද්දච්චය කියලා එකක් පහළ ඒ ධම්මොද්දච්චය අර තමයි ප්‍රාර්ථනා කරපු හැම හැකියාවක්ම ලැබුණා වාගේ මවාපෑමක් කරනවා. ඒ මවාපෑම කරන වෙලාවේදී යෝගාවචරය හරි හරි දැන් නම් මගේ වැඩේ හරි කියලා ඒ ලැබිච්ච දේවල් මහා ලොකුට ගණන් අරගෙන අර සතිය කඩාගත්තොත් අරමුණ පාවා දුන්නොත් ටික කාලයක් අර ගෙනාපු Java නිසා ඒකේ ඉන්නා වගේ පේනවා. ඊට පස්සේ පෝර කියලා ඇල්ල ඇද්දා වගේ ඉනි වගේකින් ඇදගෙන වැටෙනවා වගේ අර තියුණු සති සමාධියක් නැති වෙනවා. අර ලැබිච්ච ඒ භාවනාවේ ලැබිච්ච ගුණත් නැති වෙලා ඒ යෝගාවචරය බුදුහාමුදුරන්ට බණින්න ඉඩතියි. ධර්මයට උනත් බණින්න ඉඩ තියෙනවා ගුරුවරයාට උනත් බණින්න ඉඩ තියෙනවා Taman කරපු භාවනා ගැන පශ්චාත්තාපෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා භාවනා මාර්ගය යනකොට වේවා එදිනදා ජීවිතයේදී වේවා අපි කරගෙන යන වැඩවලදී ලාභ සත්කාර සම්මාන සිලෝක ලැබෙන වෙලාවේදී ඒවා ප්‍රතික්ෂේප කරන්න කියන එක නෙවෙයි කතා කරන්නේ ඒවා පිළිබඳව හදිසි නිගමන වලට යන්න එපා හදිසි තීන්දුවට යන්න එපා එතකොට මේ මදයට පමාදයට හේතු වෙන කරුණු සිද්ධ වෙනවා මේ ලාභය කියන එක මත්පැන වගේම ඇබ්බැහියක් මේ ලාභ ලැබෙනවා කියන එක කුඩු ගහන වගේම ඇබ්බැහියක් ඒ කුඩු ගහනකොට ඒ මොලේ ඇති වෙන ඩොපමයින් කියන එන්සයිම් එක නිසා ඒ පුද්ගලයාට සාමාන්‍ය ලෝකෙන් අයින් වෙලා ඒ තමයි හිතාගත්ත මනෝ ලෝකේ ගොඩාක් වෙලා ඉන්න පුළුවන් කියනවා. ඒ වගේම මෑතකදී කරන රිසර්ච් වලින් කරලා තියෙනවා මේ හුඟක් සල්ලි දැනටමත් තියෙන මිනිස්සයෝ Tamanට ඇති වෙන සල්ලි තියෙද්දි පුතුමාකාර විදියට නැවත නැවත සල්ලි හෙවීමේ අසීමිත ආශාවකින් දුවන. කොහෙන්ද මෙහෙවීම කියලා බලනකොට විශාල ධනලාභයක් එනකොට අර කුඩු ගහනකොට වගේම අර ඩොපමයින් එන්සයිම් එක මොළයට එනවා. එතකොට යාට තමයි මට ඕන දෙයක් මේ ලෝකේ කරතයි. මම තමයි ලොක්කා කියලා ඒ ලැබෙන ආස්වාදේ නිසාම ඒ සල්ලි හැවීම එහෙම නැත්නම් ගත්ත හැබැයි දිගට දිගට යනවා. ඒ නිසා ලාභ ලැබීම දක්ෂයාට හොඳයි. අපේ ගංගේවල වල කියන කතාවක් තියෙනවා නිකන් කටුසය කරේ රත්තරන් බැඳා වගේ කියලා. දන්නේ නැති මිනිසෙකුට ඒ සල්ලි හම්බුනාට පස්සේ ඒක නිසා මේ මිනිස්සු නාස්ති වෙනවා. ඒ දවස්වල මම දන්නවා අපි පුංචි කාලේ ඔය ජාතික ලොතරැයි මණ්ඩලේ රුපියල් ලක්ෂයක් හැදෙන තෑගි තිබුණා. මම බැලුවා අපේ පැත්තේ ඇදිච්ච මිනිස්සු හොම්බෙන් ගියේ. ලක්ෂය ඇදුනට පස්සේ ජය කෙහෙලි ළඟමින් නටන්න පටන් අර ගන්නවා. තල්ලි පාවිච්චියක් කවදා දන්නේ නැහැ. ඒක නිසා අන්තිමන තිබුණටත් වැඩිය පහත් තත්යකටපත් වෙනවා. ඒක නිසා ඒක ඇත්තටම කියනවනම් නරකක් නෙවෙයි. නම් දර මහන්සිලා හම්බ කරන සල්ලියක් නෙවෙයි මේ හම්බ වෙන්නේ. එක පාට හම්බ වෙච්ච ගමන් එයාට දරා ගන්න බැරි වෙනවා. ඒ නිසා අර සුද්දෙක් නිකන් උපමා කතාවක් කියලා තියෙනවා. දැන් අපි ඔය ඉන්න නිසානවනේ කැලේ තියෙන හරියට මේ බට ගස්. දැන් ඒක අඩුවෙමින් යනවා. ඉතින් ඒ වගේ කැලයක් අයින් ඉන්න මිනිස්සෙක් අර බටපතුරු වලින් හදාගත්ත පැලක් ඇතුලේ ඉඳගෙන බටපොතු වලින් වට්ටි පෙට්ටි වියන්න පුරුදු වෙලා තියලා තියෙනවා. ඉතින් මේ මිනිස්සයා ඒ දවසකට ගිහලා බට ටිකක් කපානවා, පහුවෙන්දා ටික වේලා පතුරු ගාලා බටපතුරු ටික හදා ගන්නවා, පහුවෙන්දා බට පෙට්ටි ටිකක් හදා ගන්නවා, විකුණගෙන ඇවිල්ලා බොහොම ජයට යාගේ මට්ටමට ජීවත් වෙනවා. ඔය නිසා නෙමෙයි බලන්න එන වගේ දූත් දෙක් ඇවිල්ලා තියෙනවා මේ පැත්තේ. බලනකොට දැකලා තියෙනවා මේ මිනිස්සයා ඉතින් බොහොම ගැමට ජීවත් වෙන ගැමි තාලෙට ඒක ජීවත් වෙනවා. ගිහිලා කතා කරලා බලනකොට ඇහුවලු උඹ අම්මා ආතේකට කොච්චරක් හම්බ කරනවද කොච්චරක් ඉතුරු කරනවද ඊට ඉතුරු කිරීමේ කතාව මොකුත් නැහැ. මම මේ කියලා දවසට පට්ටියක් කපන්න වේලා පතුරු ගහලා හරි ගසන් යනවායි කියලා. ඉතින් අර සුද්දා දීපුන සන්තෝෂෙට ඌට ඌ ඩොලර් 100 නෝට් එකක් දීලා කියලා තියෙනවා. ඒ පහුවෙන්ද උදේ නැගිටලා පස්සේ මම හිතුවල දැන් මේක ඉනේ ගහන කියලා කැලේ නැති වුණොත් පැලේ තියලා ගිහලා ලොක් කරලා යන්න එක්කුත් නැහැ. ඒ නිසා උදේ වරුවම මේ කල්පනා කරලා ඉතින් දැන් කඩේට ගිහලා ඔක මාරු කරුවොත් මිනිස්සු හිතනවා මං හොරෙක් කියලා. මේ මිනිස්සුන්ට ඩොලර් 100ක් වෙන්ද අම්බේ. එහෙන ගාණක් නේ. දවසම කල්පනා කර හිටියලු බට කපන්න යන්න බැරි වුණාලු. පහුවෙන්ද අර තිබුණු පතුරු ටිකෙන් ගහගෙන යනකොට මීහට ඒ පේනවලු අර මේ මේ සල්ලි ටික තියාගෙන ගිහිල්ලත් බෑ මෙහෙ තියලත් බෑ දවස් හතරක් විතර යනකම් රැළින්ද නැතිලු. එක බඩ පෙට්ටියක්වත් වේලක් නැති වෙනවා. ඊට පස්සේ මේ මාසේ දැනගත්තලු මේක මේ පිළිකාවක් වගේ එකක්. මම කිසිම අර තිබුණ සන්තෝෂෙ මොකුත් නැහැ කියලා පයින් පිටිපස්සේ ගිහිල්ලා සුද්දට දීලා රුපියල් 10 රුපියල් ඩොලර් සී නෝට්ටු දීලා වැඳලා කිව්වලු කරුණාකරලා මේක බාර ගන්න දෙයි. මොකද මට අර තිබුණ ක්‍රමයේ ලේසියි. එහෙම නැතුව මේ මිනිස්සයා ඒකෙන් කෙරුවා නම් වෙන්නේ අර මිනිස්සයා තිබුණ සම්පූර්ණ අර තිබුණ ස්වභාවික ජීවිතේ සම්පූර්ණයෙන්ම නැතිලා යනවා. ඒක නිසා මේ ලාභ සත්කාර හම්බ වෙච්ච හම්බ වෙච්ච වෙලාවෙ නම් අපිට හිතන මේ දෙන දියෝ ගෙට දාගෙන දෙනවයි කියලා. සන්තෝෂයක් ඇති වුණාට මොකද මේක හරියට දරා කියා ගන්න බැරි වුණොත් අපේ තියෙන නරකම දේ තමයි අපි යන විනිශ්චයකට පෙළඹෙනවා. එහෙම නැත්නම් අපි ඉක්මන් වෙනවා මේ යම් යම් දේවල් විනිශ්චය කරන්න ඒ විනිශ්චයන් කවදාකවත් දෙපැත්ත සාධාරණ බලලා කරන විනිශ්චය නෙවෙයි. ඊට පස්සේ ගන්න හැම විනිශ්චයක්ම අපි සාධාරණ කිරීම සඳහා මේ එක් කරන වැඩපිළිවෙලට කියන්නේ ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියනවා නැත්තම් හදලා කියනවා. වැරදි තීන්දුවක් ගත්ත ගමන් ඔතන තමයි යන්නේ. හැමදාමත් වැරදි තීන්දුව ගන්නවා වැරදි තීන්දුව වැරණි වැරදි තීන්දුව සාධාරණ කිරීම සඳහා පුදුමාකාර විදියට ඒ සඳහා කරන ප්‍රයත්න. ওই ශාසනයේ සාසන සිද්ධ වෙච්ච කතාවක් තියෙනවා ඒක කියනකොට ඕගොල්ලෝ මයිත් එක තරහ වෙන්න අත්‍යීත තියෙනවා මේ වගේ මේ කාරණාවල තියෙන භයානකම භයානකමකට ඇදී ඒකේ තියෙන අසභ්‍ය ගතියකුත් තියෙනවා ගමේ බන්තලේ හාමුදුර කෙනෙක් උපාසකම්මත් එක්ක පොඩි පෛරු පාදානකමක් ඇති කරගෙන තියෙනවා ඉතින් රැට රැට යනවලු ඊළ දවසක් හදිසියේ සිවුර කලවල දාලා එනකොට උපාසක අම්මගේ සාරියක් අඳගෙන එළියට ඇවිල්ලා කියනවා. පාන්දර. දැකලා නැහැ ආම්දුරණත් අහුවෙලා නැහැ. ගිහිල් ඉවර වෙලා දැන් මේක ඇඳගෙන අරුණාගින්න කලින් පාන්දර සිවුර මලුවතු ආනකොට ප්‍රධාන දායකයා ආදිත්‍ය කෝච්චි අල්ලන්න යනවා දැකලා ඇහවලු හාමුදුරනේ මොකද ඔය නිල් පාට සිවුරක් අඳගෙන කියලා. හාමුදුරුවෝ වටපිට බලනකොට නිල් පාට සිවුරක් නිල් පාට සාරියක් ඇඳගෙන ඉන්නවා. ඊට පස්සේ ඇවලු උපාසක මහත්තයා දන්නේ දෝ නිලපටක දර්ශනය කියන ජාතකය දන්නවා කියලා. අනේ නෑනේ කිව්වලු. හිටගෙන සලෝක 500ක් කිව්වලු. උපාසක මහත්තයා දන්නේ නැත්නම් දැනගන්නයි කියලා අර තමන් කරපු වැරද්ද ඒක තියෙන වටිනාකම් පෙන්වන්න ගාථා 500 හිටගෙන ඉඳලා අල්ලගෙන කියන්න පටන් අරගත්තලු මොන්න තරම් මදයක් තියෙන්න ඕනද කියලා බලන අර තමන්ගේ වැරද්ද යටිපහුව කරගෙන ඒ වැරද්ද නෑ කියලා පෙන්වන්නට ඒක අජෝසන එකන එක දැඩිසේ අල්ලාගෙන කරෝ කතා නිසා ඒ සාසනය උකට කියන්නේ නිලපටක දර්ශනය කරන වැරදි වල කිසිසේත්ම තමන් බලන්නෙත් නෑ පසුවෙන් බලන්නෙත් නෑ වැරද්ද කරලා කෙරෙනවා කෙරුවට පස්සේ ඒක සාධාරණ කිරීම සඳහා අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන වැඩවලට ඔය මානසික විද්‍යාව කියන්නේ රීසනින් කියලා එකක් තියෙනවා තමන්ට කරන්න ඕන දේ කරනවා කරලා කවුරු හරි ඇහුවට පස්සේ දෙන නිදහසට කාරණාව කවදාකවත් පදනමක් නැහැ. කවදාකවත් පදනමක් නැහැ. අද ඇමරිකානු දේශපාලනේ අන්නතර තමයි තියෙන්නේ. ඒ මිනිස්යන්ට කරන්න ඕන ඕන ජඩකමක් කරලා ඉවර වෙලා පුවත්පත්කාරයෙක් ගිහිල්ලා හරි ප්‍රශ්න කරනකොට මේ මිනිස්සු දෙන උත්තර දිහා බලනකොට කිසියම් සදාචාරාත්මක වගකීමක් නැහැ වෙන කෙනෙක් එයාට ඒ දේ කෙරුවොත් තන්නේ කර අපරාධයක් විදිහට දඬුවම් කරන දේ තමන් මට බලය තියෙන නිසා මට ලාභය තියෙන නිසා මට සත්කාරය තියෙන නිසා කරන එක මේ මෑත කාලේ ඉතාමත්ම දක්ෂව පේන්න පටන් ගත්තා. ඒ නිසා යෝගාවචරයට මේ සඳහා තියෙන ගැලවුම් මාර්ගය තමයි හැමදාම නවකෙක් විදිහට කල්පනා කරන්න කවදාකවත් හිතන්න නරකයි කියනවා මට භාවනා කරපුවම හරියනවා මට සතිය තියෙනවා මට සමාධිය තියෙනවා මට පළවෙනි ධ්‍යානෙ තියෙනවා මට අර ඥානෙ තියෙනවා ඒ සෑම දෙයකින්ම වෙන්නේ Taman ඒ ලැබිච්ච දේ සමහරට ලැබිලත් නැතුව තද බලමාන්නයකට බඳේකට අරගෙන ඇති කරගන්න ඊට පස්සේ කරන කියන කතා වලින් විශාල කර්ම රාශියක් රැස් වෙන්න පටන් ගන්නවා. රැස් වෙලා කවදා හරි ඒක එළි වුණත් විශාල අපහසුකකටපත් වෙනවා. එළි නොවුණත් ඒ යෝගාවචරය දිගටම ඒක ඔප්පු කර දැක්වීම සඳහා විශාල රංගනයක් කරන්න. ඒ නිසා යෝග ජීවිතයේදී මේක සඳහා මේ මේ වගේ වැරද්දක් වුණාට පස්සේ වැරද්ද මකා ගැනීමට කරන මේ ෂටගති, මේ මායාවී ගති, මේ වංචනික ගති සියල්ලම අන්තිමට යෝගාවචරය මේක මම කරා මගේ කරා මගේ ආත්මේ කරා කියලා පුදුම පශ්චාත්තාපයකටපත් වෙනවා. ඒ නිසා අපිට විනිශ්චය සම්බන්ධව යෝග ජීවිතයේදී පුදුමාකාර පරිස්සම් වෙන්න ඕනේ කවුරු හරි ඇවිල්ලා අපිට විනිශ්චය කරන්න ඉල්ලුවත් Taman නැවත සලකා බලන්න ඕනේ මට මොකද්ද සුදුසුකම මෙවැනි විනිශ්චය කරන්න කියලා. එක ඉක්මනට අනෝ මමයි සුදුසු කරන්න එන්න මයි ළඟට කියලා විනිශ්චය කරන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. Taman පුළුවන් තරම් බලන්න ඔබ විනිශ්චය හරහා සංස්කාර රැස් වෙනවා. ඒ සංස්කාර රැස් නොවීමට නම් විනිශ්චය කරන්න ඉස්සර වෙලා Tamanම තේරුම් ගන්න ඕනේ මං වගේ මේ පටිච්ච සමුප්පාදය තේරුම් ගන්න හදන මධ්‍යම ප්‍රතිපදාවක යන්න හදන කෙනෙක් මේ විනිශ්චය කරන්න ගියාට පස්සේ Taman තමන්ගේ මානසිකත්වයට කොච්චර බලපෑමක් වෙනවද කියලා. ඒ නිසා බටහිර ලෝකය මේ ගැන ඉගෙන ගන්නකොට කියන්නේ Taman හැමදාම බිග්ිනර්ස් මයින්ඩ් එක තියාගන්න Taman ආධුනිකයෙක් බව හිතා ගන්න. දැන් මේ පටන් ගත්ත කෙනෙක් මට කිසිම දෙයක් විනිශ්චය කිරීමේ ශක්තියක් නැහැ කියලා. ඒකට පෙන්නකොට පෙන්නනවා මේ බයිබලයේ තියෙනවලු එක කතාවක් ඒ සහෝදර සහෝදරියෝ දෙන්නෙකුට දීමෝපිය බූදලේ බාර දීලා යනවා බෙදන්නේ නැතුව පස්සේ අයියා ඔක්කොම බාර ගන්නවා එතකොට මල්ලි බොහොම දුප්පත් තත්ත්වයටපත් වෙලා බෙලහීන තත්ත්වයටපත් වෙලා පරායී තත්ත්වයලා ඉන්නකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආවර්ෂයේ මල්ලි ගිහිල්ලා ස්වාමි දරුවනේ මේක මට විනිශ්චය කරලා දෙන්න අපේ අයියා ඔක්කොම බූදලා අල්ලගෙන ඉන්නවා ඒක නිසා මට මේක පිළිබඳව විනිශ්චයක් දෙන්නයි කියලා. එතකොට ඒ යේසුස් වහන්සේවලු උඹ මම කවදද උඹලගේ නඩු අහන්න නඩුකාරයෙක් උනේ. මට වෙන්නේ මට නීතිඥ තනතුරක්වත් නැහැ. ඔය නීතිඥ තනතුර දෙන්නේ මං ලබුව උඹට ඕනේ තීන්දුව ගන්නයි. එහෙම නැතු මේ මගේ ආදරයටවත් සාධාරණයට නෙවෙයි. ඒ නිසා අපකරා කවුරු හරි ඇවිල්ලා මේ පඳුරු පහක් උඩම් පුදනකොට ලාභ සත්කාර දෙනකොට සම්මාන දෙනකොට දැනගන්න ඕනේ යට තියෙන වෙන මොකද්ද අදහසක්. ඒ අදහස දන්නේ නැතුව අර ලාභ සත්කාරය ගත්ත ගමන් වෙන්නේ මොකද්ද අපි ඇත්තටම ලාභ සත්කාරයක් නෙමෙයි අපි නිකන් දඬුවමක් ගත්තා වෙනවා. ඒක නිසා අපේ ওই ලොකු ස්වාමීන් වහන්සේ සම්බන්ධ කතාවක් තියෙනවා. ලොකු ස්වාමීන් වහන්සේ අවුරුදු 25ක් විතර කැලේ හිටියේ එතකොට අවුරුදු 13 දී වගේ පැවිදි වෙලා 20 දී උපසම්පදා වෙලා අවුරුදු 70 80 වෙනකොට වස් වලින්ම 50ක් 60ක් වෙලා නිකාය බලනකොට වැදගත්ම වයසකම ස්වාමීන් වහන්සේ තමයි. ඡාන්සල කවදාකවත් නිකාය වැඩවලට යන්නේ නැහැ. වින් වෙලාමයි. නමුත් නිකාය ස්වාමීන් වහන්සේලා දන්නවා අපේ ලොකු ස්වාමීන් වහන්සේ ගැන. ඊට පස්සේ ඒගොල්ලෝ සභා සම්මත කරලා තියෙනවා නීතියක්. නේ සභා සම්මත කරලා තියෙන එකක් ඡන්දෙන් අපේ ලොකු ස්වාමීන් වහන්සේට උපාධ්‍යාය තනතුරක් දෙන්න සම්මාන උපාධ්‍යාය තනතුරක්. මේ පස්සේ ලොකු සංහස ලියුමක් කියලා තිනවා අවසරයි ස්වාමීන් වහන්සේ අපේ නිකාය ලෝභාන්ති මේ තරම් සිල්වන්තයි ගුණවන්තයි භාවනාව ගන්නනවා බෞසුතයි. ඒ නිසා අපි මේ මේ හැරේ වාර්ෂික සභාවේදී ඔබතුමාට ඔබ වහන්සේට උපාධ්‍යාය තනතුරක් ඒ කියන්නේ මේ විශ්වවිද්‍යාලයක තියෙන චාන්සලර් තනතුරු වගේ. ඒව සම්මාන තනතුරු. ඒ දෙන්නේ විශාල යමක් කියපුවාම කියට ඒතු කරලා දෙන්න පුළුවන් තරම් හොඳ කීර්ති නාමයක් තියෙන කෙනෙකුට. මේක අපි ගෙරෙන් ආදර අපේ අපි වෙනින් ගෞරවයෙන් බාර ගන්න. ලොකු සංසාරේ මේක හම්බ වෙච්ච ලාවේ හොඳට කල්පනා කරාලු. අහන්න කෙනෙක් කිසිම කෙනෙක් නෑ උපදේශයක් ගන්න. ඊට පස්සේ ලියුමක් ලිව්වලු. මේ තරම් බරපතල අපරාධයක් වැරද්ද දඬුවමක් කරන්න මං කරපු අපරාධය මොකද්ද? මම මේ කැලේටල පැත්තල ඉන්න මිනිස්සෙක්. දැන් ඌවට ගියාට පස්සේ වෙන්නේ මොකද්ද? මම දේශපාලන රැස්වීම් වලට යනවා, අර කස්සම් කරවන්න යනවා, ඒ වගත් මෙදීම, මේ වගත් එසේම කියලා උන් අසම් කරන්නේ. ඒ නිසා කියලා තියෙනවා මම කවදාකවත් මේ තරම් සභා ගෞරවයකින් අරගෙන විනිශ්චයක් ප්‍රතික්ෂේප කරන තරම් අදම වෙන්නේ නැහැ. ඔබතුමන්ලගේ සභා ගෞරව වෙනුවෙන් මම මේක බාර ගන්නවා. හැබැයි එකක් කිසිම උත්සවයකට එන්නේ නැහැ. ඔබතුමලා ඒකට කැමති නම් මාවපත් කරන්න නැත්නම් නිකයි. ඉතින් ඊට පස්සේ අර ගොල්ලන දැන් මොනවක් කරගන්න බෑ. මොන විදිහකටවත් උත්සවයකට කතා කරන්න බෑ. ලොකු සාහිත්‍ය නොදිත් බෑ. පස්සේ දීලා තිබ්බා. ඉතින් මම පස්ථානේ කරන වෙලාවේ මට ආවා නිකායේ ඔය මොනවද නම් පට්ටම් ගාලා දිග පළල ඇල්ලොප්පල් දාලා එවනවනේ. ඉතින් මම හැන්දෑවේ ගියාම ලියුම් කියවනවා. ඒ ලියුම ගන්නකොට ආවෝ කඩන්න එපා. ඕක දාන්න කිව්වා මේ පෙට්ටියේ. මම කිව්වා ඉතින් කඩන්නෙත් නැතු නෑ නෑ මම කවදාවත් ඒ ලියුම් කඩන එකට වෙනම පෙට්ටියක් තියෙනවා කිව්වා. ඒ පෙට්ටියේ ලියුම් කඩන්න නැති පෙට්ටිය තියෙනවා. මොකද්ද කියලා. ওই සීල් එක තියෙන පෙට්ටියව කඩන්නේ. ওই සීල් එක එන්නේ උපාධ්‍යායන් වහන්සේට. ඒකල කියනවා මම ඉතින් උගාක් විතර හුවා මම දන්නේ නැහැ. මම ගිහි වෙලා ඉඳලා ගිය ගමන් ওই සාසනේ උගක් දන්නේ නැහැ. ඊට පස්සේ කිව්වා ඒ නිකාය උපාධ්‍යාය තනතුරු ගන්න අල්ලස් දෙනවා. ඊට පස්සේ මම දැක්කා මේ ළඟදී ස්වාමීන් වහන්සේ නමක් කියලා තියෙනවා මට උපාධ්‍යාය තනතුරු දුන්නේ නැත්නම් සීදී නසා ගන්නවා ඒ තරමට මාර්ග අර විනිශ්චය කිරීමේ හැකියාව බාර ගත්තා නම් පුදුමාකාර කර්ම රාශියක් රැස් කරන්න වෙනවා. ඒ නිසා ඒව ලැබෙන වෙලාවෙදීම ඕනේ අපි ඒක තීන්දුව කරගන්න. නමුත් කල්පනා කරගෙන ඉඳ අපි ළඟ තියෙන මේ තෘෂ්ණාව නිසා අපි ළඟ තියෙන මේ කැපිපෙනීමේ ආසාව නිසා අපි ළඟ පිටීමේ අනුන්ට දඬුවම් කිරීමේ ආසාව නිසා එවැනි ලාභයක් ලැබිච්ච වෙලාවෙදී අපිට ලැබෙන මේ පාලන ශක්තිය ධර්ම ගෞරවේ නාමයෙන් එහෙම නැත්නම් ලාභ සත්කාර වල තියෙන භයානකම නාමයෙන් ඉවසන්න පොඩ්ඩක් ඉවසලා බලන්න මේකට තියෙන මොන වගේ ගුණවත්ද කියලා බලන්න කොච්චරක්නම් අපිට භාවනාවෙන් පිට සාමාන්‍ය බුද්ධිය ඕන වෙනවා ඒකට ලෝකෙ කිසිම තැනක ඩිප්ලෝමා පාඨමාලා උපාධි PhD මොකුත් නැහැ. තීන හරියක් තියෙන්නේ තීන ලාභේ කඩා වඩා ගන්න. ඒක නිසා මේක කියලා දෙන්න ගියත් ඒක නිකන් අර කෙනෙකුගේ ඉදිරි ගමනට කරන බාධාවක් වගේ. ඒක නිසා ඔය අපේ ශාසනයේ පරණ සිද්ධි සඳහන් කරලා තියෙනවා. ඒ ওই දුර්ගම රජුරණ පස්සේ රාජකම් බාරගත්තේ තිස්ස කුමාරයා එයාට ශ්‍රද්ධාවන්ත වැඩිකම නිසා සද්ධා තිස්ස කියන නම තිබ්බා. ඒ කාලේ තිබිලා තිනවා ඒ කාලේ ඇත්තටම අනුරාධපුරයේ ස්වර්ණමය යුගයේ පැවිදි වෙච්ච කිසිම කෙනෙකුට ඇඟිල්ලක් දික් කරලා කියන්න බැරිලු මුන්වංශේ ආර්යයන් වංශේ නමක් නෙවෙයි කියලා. ඒ තරමටම හැම කෙනාම තමන්ට අවශ්‍ය ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කරන ඉඳලා තියෙනවා. ඒ වගේම ගමක් ගමක් ගානේ සංඝයා වහන්සේලා වඩිනකොට පින්නපාතේ කරනකන් ඉන්න අම්බලන් වගේ ආසන ශාලා හදලා තියෙනවා. උදේ පින්නපාතේට ගිහිල් දාන මේ කැඳ පින්නපාතේ ගිහිල්ලා කැඳ ටිකක් වළඳලා ඇවිල්ලා ආසන ශාලාවේ ඉන්නවා. දවල් පින්නපාත යනකම් ඒ ටිකේ භාවනා කරනවා. ඉතින් සමහරට ඒ ආසන ශාලාවර ගොවියෝ ගොවිතැන් කරලා විවේක දණ්ඩත් ගන්නවා. නමුත් සංඝයා වහන්සේ දවල් හිල් හිල් කැඳ ටික වළඳලා දවල් දාන එක එතන භාවනා කරලා ඊට පස්සේ පින්නපාත යනවා ගමට. ඊට පස්සේ දාන් ටික වළඳලා වෙලිවලා පාත්‍රේ හොදන්න තමයි අරන්ිට යන්නේ. ඉතින් අර ඉන්න ටිකේදී අරකෙදී භාවනා කරනකොට මේ අසවල් පාත්‍ර ශාලාවේ ඉඳගෙන හාමුදුරු නමක් රහත් වෙලා නැහැ කියන තරම් එකම ආසන ශාලාවකත් එකම කමකවත් නැහැ. ඒ හැම හැම ආසන ශාලාවකම කවුරු හරි හාමුදුරු කෙනෙක් ඒ බණ භාවනා කරලා රහත් වෙලා දෙනවා. ඒ තරම් දිනු කාලේ මේ රජුරුවන්ගේ පුරුද්දක් තිබිලා තියෙනවා ඒ වගේ ගරු කටයුතු ස්වාමීන් වහන්සලා ඉන්නකොට රජ්ජුරෝ එතෙන්ට පෙරහැරෙන් යනවා රාජ්‍ය අනුග්‍රහය පිණිස. ඒක ලියලා රජ්ජුරෝ මේ ඒ ඒ වැදගත් තාමලොත් එක පිළිසඳර කතා කරනවා. එතකොට ඒක ඒ රජ්ජුරෝ මේ වෙනකොට උත්තරම தත්වයකටපත් වෙච්ච බවට රජ්ජුරෝ කරන සංඥාව ඒක තමයි. ඊට පස්සේ මිනිස්සු ඒකට සලකනවා. ඒ මේ රජ්ජුරෝ නැත්නම් පන්සල රාජකීය පන්සලක් වෙනවා. මේ රජ්ජුරෝ මේ මේ හාමුදුරුවෝ රාජකීය පඬිත මට්ටමකට යනවා කියලා. ඉතින් දවසක් ඔය දැන්න තියෙන දුටුගමන විශ්‍රාම ශාලාවක ආව තිබිලා තියෙනවා විශාල මේ මහා තේර කුටියක්. ඒකේ ඉන්න හාමුදුරුවෝ ඉන්න පන්තල දිහාට හාමුදුරුවෝ රජුරෝ එනවා ඇහුණලු බෙර ගහගෙන. රජුරෝ පෙරහැරෙන් එනවා. දැන් මේ හාමුදුරුවෝ දැනගත්නවා මේ එන්නේ මාව බලන්න තමයි ඇවිල්ලා දැන් මේකට හරි මිනිස්සු දැනගත්තොත් මේක ඉඳ හම් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් යන් දෙන්න පටන් ගන්නවා, සම්මාන දෙන්න පටන් ගන්නවා. ඒක නිසා ආම්දුරු කෙරුවේ සිවුර ගලවලා දාලා අඳනේ පිටින් පිටිපස්සේ පැත්තෙන් ගිහිල්ලා මිදුරේ වැල්ලේ පිස්සෙක් වගේ ඇඳ ඇඳ හිටියලු. කල්පනා කර කර හිටියා. රජු වෙනකම් බැලුවනේ මේ අර ආම්දුරු මේ මේ රාතන් වහන්සේ කියලා මේ සම්මාන දෙන්න ගියාට කොහෙද මේ අන්තිම සිවුරක්වත් නැතුව මිදුරේ වැල්ලේ අකුරු ඇඳ ඇඳ උඩ බල බල ඉන්නවා කියලා පෙරහැර හරවගෙන ගියාලු යන්නේ. ඒ පන්සලේ පොඩි හාමුදුරුවෝ දැන් බොහෝම ආසාවෙන් ඉනවලු අපේ ලොකු හාමුදුරුවෝ දැන් රාජකීය පඬිත වෙනවා අපේ පන්සල දැන් රාජකීය පන්සලක් වෙනවා කියලා බලහිට බලන්න පෙරහැර හරවගෙන යනවලු. ගිහිල්ලා බලන්න මේ ලොකු හාමුදුරුවෝ කරන වැඩේ දැක්කට පස්සේ හොතටම කේන්ති ගිහිලා තිනවා ගිහිල්ලා කියලා තිනවා මොකද්ද ස්වාමීන් වහන්සේ මේ කරපු වැඩේ දැන් ඔබ වහන්සේ කෙරේ සද්ධායෙන් ආපු රජ්ජුරුව සම්පූර්ණයෙන් කලකිරුණානේ මේ වැඩේ කියලා. හැබැයිද නම මන් දන්නේ නැහැ මේක වගක් කියලා සම්පූර්ණ මේක වහලා දාලා ඉඳලා තියෙනවා. ඊපස්සේ අර හාමුදුර ඒ මේ ලොකු හාමුදුර හරි වයසයිලු. පොඩි හාමුදුර කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අනිදාපවත් වෙයි. ඊට පස්සේ මේක අපිට පින්ඳ පාතරිකවත් ලැබෙන්න රජුරන් ගනුග්‍රහය තියෙන්න eBay. අනී ඒක මට මතක නැතුණානේ හැබැයිද නම කියලා හාමුදුරෝ දවසේ ඉඳකින් අපවත් වුණා. අපවත් වෙලා ඉවර වෙලා පොඩි හාමුදුරන්ට කිව්වලු බය වෙන්න එපා පොඩි නම ලෝ ආම්දු රජුරෝ එයි මේ පන්සල් ගියාට පස්සේ එයි කියලා. අනිදාවත් දෙකේ ආඳුර අපත්තලා දෙනවා. අපත්තලා ඉවරලා චිතකේ හදලා මිනි පෙට්ටිය දේහ උස්සන් හදනකොට උස්සන් බෑ. කීප දිනක් ගිහලා උස්සන් හදන බෑලු. අන්තිම කතාව කියලා තියෙනවා රජුරවණ්ඩ මේ මෙහෙම වැඩක් වෙලා තිනවා මේක උස්සන්න බෑ කියලා. පස්සේ රජුරෝ මේක බලන් ඇවිල්ලා රජුරෝ අත තියෙනකොට මිනි පෙට්ටිය ඉස්සුණා. ඊට පස්සේ ඔක්කොමලා දැනගෙන තියෙන මේ ස්වාමීන් වහන්සේ එතකොටත් රහත් වෙලා ඉඳලා තියෙන අදිෂ්ඨානයක් කරලා තිනවා මගේ මිනිහ පිටියට රජ්ජුරුව අත ගහනකම් උසන්න බෑ කියලා. හැබැයි එතකොට රජ්ජු රාමඳුරුව පිරුණම් පාන. ඒ ඒ කරන්නේ අර තමන්ගේ ಗುಣ හෙලි වෙයි කියලා ಗುಣ වසා ගැනීමේ ප්‍රයත්නයක් විදිහට. ඒකට සම්‍යක් ප්‍රයෝග කියලා කියනවා. එනිසා මේ තේරවාද ශාසනයේ හරියට තියෙනා වගේ තමන් ಗುಣ වඩාගෙන ඒ ಗುಣ කාට හරි පෙනෙයි කියලා ಗುಣ වසංගාගෙන ජීවත් වීම සඳහා කරන নানা ආකාර ප්‍රයෝග. ඒව නැති වුණොත් වෙන්නේ Taman කරා අසීමිතව ලාභ සත්කාරයෙන් පටන් ගත්තාම ඒ ලාභ සත්කාර අහරහා විනිශ්චය කරන්න අවස්ථාවල් එනවා. එනගෙන හැම විනිශ්චයකින්ම Taman අපායට මිසක්කා. ඒක මම නැවතත් අවධාරණය කරනවා අපේ මේ ජීවිතේ ගත්ත සෑම විනිශ්චයක්ම පාපතරයි. මුග දෙනෙක් මන් දන්නවා මේකට මයිත් එක තරහ වෙනවයි කියලා. හැම විනිශ්චයක්ම පාපතරයි. මේක ඉස්සල්ලාම ගන්න මේ අපි කියන්නේ will එක කියලා නැත්නම් අපේ ස්වච්ඡන්දය කියලා අපේ චේතනාව කියලා සියල්ලම පාපතර බව ඉස්ලාම ඇත්තටම ওই ෂෝෆන්නාව ආත ෂෝෆන්නාව තමයි ඉස්ලාම ජර්මනියේදී කිව්වේ කියන්නේ ඉස්සර වෙලා බටහිර ශාස්ත්‍රයේ බටහිර මේ මානසික විද්‍යාව හැටියට ඇක්වයිනාස් කියන සාන්තුවරයා කියලා තිබුණා මිනිස්සෙකුට ස්වච්ඡන්දයක් කියලා එකක් තියෙනවා විනිශ්චය කිරීමේ හැකියාවක් තියෙනවා සියල්ල දෙවියන් වහන්සේ සතු නැහැ කියලා. හැබැයි එයා කතෝලික ආගමේ පිළිගත්ත සාන්තුවරයෙක්. ඉතින් කතෝලික සභාවෙම බර ඉසිකක්කමක් වුණා. දෙවියන් වහන්සේට ඔක්කොම කරන්නේ ඉතින් මෙයා මේ කියනවා නෑ මිනිස්සුන්ට විනිශ්චය කිරීමේ හැකියාවක් තියෙනවා. මිනිස්සුන්ට ස්වච්ඡන්දතාවයක් තියෙනවා. මිනිස්සුන්ට මේ දේ මට කරන්න ඕන කියලා කිරීමේ යම් ප්‍රමාණයක් ඉඩ තියෙනවා කියලා. ඒකල කිව්වා මම මේ කියන්නේ මෙන්න මේ ලාභෙට මොකද්ද ඒ බව මිනිස්සුෙකුට තමන්ගේ දේ චරිතේ අනාගතේ විනිශ්චය කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒ මිනිස්සයා දැනුවත් කරොත් ඥානය දුන්නොත් අධ්‍යාපන දුන්නොත් මිනිස්සු හොඳ පැත්තට යයි ඊට පස්සේ කතෝලික සභාව හිටපු ඔක්කොම බිෂොප්ලා මේ තෙම මෙතුමා උගන්වන්න හදාන්නේ මේ මිනිස්සුෙකුට මිනිස්සයාට පාලන ශක්තිය දීලා අධ්‍යාපන දුන්නා පස්සේ මිනිස්සු හොඳ පැත්තට යනවායි කියලා අධ්‍යාපනයේ ඇති කිරීමේ ලයිසන් එකයි මිනිස්සුෙකුට ස්වච්ඡන්දතාවයේ තියනවා කියන එකයි දෙක එකවර තමයි කතෝලික සභාව පාස් කරේ. එදා ඉඳලා බටහිර ඉගැන්වීමට අනුව ඒ අක්වන්‍යස්තුම තමයි අධ්‍යාපනයේ පියා. එයා තමයි අධ්‍යාපනයට ඉඩගත්තේ. ඉතින් ඒ වෙනකොට ඔය ෂෝෆන්වගේ කාලේ එනකොට ස්වච්ඡන්දේ පිළිඅරන් තිබුණා. ෂෝෆන්ව කිව්වා හැම ස්වච්ඡන්දකින් ගත්ත හැම තීන්දුවක්ම පාපතරයි, නාස්තිකයි, අපායටයි. ඊට පස්සේ මුළු බටහිරම මේ මිනිස්සයා නාස්තිකවාදියෙක්, මේ මේ මිනිස්සයා දුච්ඡේදවාදියෙක් කියලා බටහිර තිබුණු මානසික විද්‍යාවට සෑහෙන අකුල් පාරක් අදුනා. ඉතින් අපිට ඒක පිළිගන්න අමාරුයි. අපි හිතලා මතලා කරන සෑම දෙයක්ම නරකට පිට වෙනවා, නරකක් සිද්ධ වෙනවා කියලා කිව්වොත් ඒක නාස්තික වෙනවා, ඒක උච්ඡේද වෙනවා. නමුත් සාසනික වශයෙන් බලනකොට අපි හිතන දෙයට අපි කියන්නේ චේතනා කියලා. හිතමත කරන දේවල්ද නැහැ. අපි කියන සචේතනික අචේතනික කියලා දෙකක් අපි හඳුන්වන්නේ භාෂාවේ. හිතලා කරන දේවල් සහ ඉබේ කරන දේවල්. ඒකට තමයි පర్యాయ වචන කියතයි සවිඥානක අවිඥානක. අසම්පජඤ්ඤ සම්පජඤ්ඤ කියලා මේ අපි භාෂාවේ තියෙනවනේ සකර්මක අකර්මක කියලා passive voice and active voice කියලා දෙකක්. ඒ වගේ තමයි අපේ ජීවිතයේ තියෙන අපි හිතාමතා කරන සහ ඉබේ සිද්ධ වෙන කියලා. මේ සර්වඥන් වහන්සේගේ ප්‍රකාශන වල තියෙන මේ හිතාමතා කරන දේවල් තමයි සංස්කාර කියලා කියන්නේ. චේතනාපූර්වක කරන. සබ්බේ සංඛාරා දුක්ඛා කියන කෝකෝ ලහලා තියෙනවනේ. සීල සංස්කාරය දුක පිණිසයි. සබ්බේ සංඛාරා අනිච්චා සියලු සංස්කාර අනිත්‍ය වෙනසයි. ඒ නිසා අපි හිතාමතා කරන කිසිම දෙයක් නිවනට යොමු වෙන්නේ නැහැ. නිවනට යොමු වෙන්නේ නිවනට නෙවෙයි යොමු වෙන්නේ හිතාමතා කරන හැම දෙයක්ම අපායට යොමු කරන්නේ, කෙලෙසට යොමු කරන්නේ, සංසාරට යොමු කරන්නේ. එතකොට ප්‍රශ්නයක් එනවා. එහෙනම් අපි මේ මේ වගේ භාවනා වැඩසටහනකට එන්න ගත්ත විනිශ්චය මේ චේතනාවත් අපායටද මේකත් එහෙනම් සංසාරයටද කියලා. ඇත්තට මෙතෙන් දෙන ගත් එක අපි gedara ඉන්න ගත්ත තීන්දුවට වැඩිය හොඳ තීන්දුවනේ. අපි මේලා gedara හිටියනම් අපි දන්නේ අපෙන් කොච්චර කාය කර්ම වර්ධිනවද, වචී කර්ම වර්ධිනවද, අරසා වේද කියලා. ඒ නිසා අපි මේ යම් විනිශ්චයකින් යම් මෙහෙයුමකින් යම් ශික්ෂණයක අපි මෙතෙන් ආවට පස්සේ අපි හිතමු ඒ බහ ඒ ආපු වෙඩින් මේටත් වඩා හොඳ අවස්ථාවකට යන්න අපිට ප්‍රස්තාවක් හම්බ වෙච්ච වෙලාවේදී අපි වඩා හොඳ තැනට යනකොට ඒ වඩා හොඳ දේ තියෙන්නේ මේටත් වඩා ඉබේ කරන දෙයක්. හිතාමතා කරන දේ ඉඳලා ඉබේ කරන දෙයට යෑමක් තමයි විපස්සනා හැමදාම සිද්ධ වෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් පටන් ගන්නකොට ආනාපානය මේවල විතක්කේ යොදවලා තොරතුරු හොයා බලමින් කෙරුවට ආනාපානයේ සියුම් වෙන්න වෙන්න වෙන්න එහෙම මෙහෙවන්න දෙයක් ප්‍රයෝග කරන දෙයක් මොකුත් නැහැ. සිද්ධ වෙන ආනාපානට වෙන්න ඇරලා අපේ චේතන අයින් කරන්න වෙනවනේ. ආන්නේ අයින් කිරීම දන්නේ නැතුව ඒ වෙලාවෙත් එතෙන්ට චේතනා යොදන්න ගත්තොත් චේතනා සූත්‍රයේදී ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා තමන් ඒ වෙලාවේ කාය කර්ම නොකරුවත් කාය දුස්චර්ච නොකරුවත් වචී දුස්චර්ච නොකරුවත් ඒ එහෙම නැත්නම් ඇහ කන දිවනාසය කය සම්බන්ධයෙන් යම් පාප කර්මයක් යම් ඉන්ද්‍රියපද්ද විඥානයක් ඇතුනේ නැතත් යංච පක යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මිදං මේතං හෝති විඥානස පතිත්තා තමන් අර හිතලා මතලා කරන දේවල් කය හොල්ලන්නේ නැතුව සතුම් මරන්නේ නැතුව හොරකම් කරන්නේ නැතුව මේ කය අරසකරනවා බොරු කේලම් හිස් වචන පරිසවචන නැතුව වචනේ අරසකරනවා අරසකරලුලා ගන්න හුස්මත් සම්පූර්ණයෙන් ගෙවෙන මට්ටමට ගියාට පස්සේ ඒ විඥාණයට පිහිටන්ඩ පතිතිත විඥාණයට පදනමක් නැති ඒ පදනම නැති වෙනකොට විඥාණයේ ඇතිවෙන්නා වූ ඒ කලකොල ගතිය නිසා විඥාණයේ ඇතිවෙන්නා වූ ඒ නూరుණු පුරුදු ගතිය නිසා විඥාණයේ පුදුමාකාර විදිහට චේතනා මාර්ගයෙන් ප්‍රකල්පනා මාර්ගයෙන් පදනමක් හිතෙන් හදාගන්නවා. හිතෙන් හදාගන්නවා එහෙම නැත්නම් අනුසය කෙලස් පදනම් කරගෙන විඥාන ගමන යනවා. ඒ නිසා යෝගාවචරයට අර විවේක ස්ථානයකට උදකලා ස්ථානට ගියාට පස්සේ කවදාකවත් කරන්න හිතා ගන්න බැරි තරම් හොඳ ලස්සන අදහස් පෙර මග පෑදීම් එහෙම නැත්නම් කියනවනම් පිරිසිදු සංකල්පන රාශි වශයෙන් එන්න පටන් ගන්නවා. අන්නේ එන එකක් හරි මේක මම කියාගත්තොත් මේක මගේ කියාගත්තොත් මේක මගේ ආත්මය කරගත්තොත් ඒක මත පදනම් කරගෙන විඥානේ දිග ගමනක් අපි අරගෙන යනවා. අන්නේ වෙලාදී චේතන ඇති නොකරනද අන්නේ වෙලාදී ප්‍රකල්පනා නොකරනද අන්නේ වෙලාදී ඇති වෙන මේ අනුසය කෙලස් බාහිර නොගන්න නම් යෝගාචර දැනගන්න එතෙන්ට එනකන් නම් චේතන ඕනේ තමයි. නමුත් එතනින් එහාට තවදුරටත් චේතන ඇති නොකරනද සංස්කාර ඇති නොකරනද ප්‍රකල්පන ඇති නොකරනද යෝගාචරය එතෙන්ට යනකන් ඉන්න එතන අතාරිනවයි කියන එක අහම්බයක්. හිතලා මතලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක කෙරුණොත් හොඳයි. නොකෙරුණොත් ඒ තමන්ගේ චේතනාම අර විඥාණයට ආහාර සපේනවා. මේකෙදි මම දෙන නිදර්ශනය තමයි රිටිපනින ක්‍රීඩකයා පිම්මේ ඉහළ කෙළවරට යනකන් රිට හයියෙන් බදාගෙන රිටට ගැම්ම දීලා උඩට ගියාට පිම්ම ජයග්‍රාහී වෙන්න රිට විසිකරන්න එපායි. රිට විසි කෙරුව නැත්නම් රිට අල්ලගෙන එහා පැත්තට පැනනොත් ජයග්‍රහණය වෙන්නේ නැහැ. අර මෙච්චර උදව් කරපු රිට අන්තිම කෙලවරදී විසි කරනවායි කියන එක ඒ ක්‍රීඩාවේ කොටසක්. ඒ වගේ තමයි අපි ඉතින්ට යනකම් යම් චේතනා යම් විතර්කයක් තියෙනවා යම් මානසිකාරයක් තියෙනවා යම් චේතනාවක් තියෙන ඔක්කොම හැලිලා ඔක්කොම හැලිලා භාවනාවේදී හම්බ වෙනේ විවේකය ඉදිරියට ගෙනියන වෙලාවේදී යෝගාවචරයට තේරෙන්නේ මට තිබුණු විනිශ්චය ශක්තිය නැති වුණා වගේ. ඒක යෝගාවචරයට තියෙන බයක් වගේ. ඒක යෝගාවචරයට තියෙන අසරණ වීමක් වගේ. ඒක යෝගාවචරයට තියෙන අනාථ වුණා වගේ. ඒ අනාථය කෙලෙසයක්. මාර බල වේගයක් ඒ නිසා යෝගාචරය එතෙන්දී බුදුන් සරණ ධර්මයේ සරණ සංඝ සරණ සීලයේ සරණ පිහිට කරගෙන මම මේ මේ වගේ තැන් වලදී මම අලුතෙන් ආයේ සංස්කාර ඇති කරගන්නේ ඇති වුණත් සංස්කාරයක මම කියාගන්නේ මගේ කියාගන්නේ කියලා එතෙන්ට යන්න නම් මේ විනිශ්චය කිරීමේ තියෙන ආදීනව විනිශ්චය කිරීමේ තියෙන නපුර තේරුම් අරගෙන ඉඩක් ලැබිච්ච පළවෙනි වෙලාවෙදීම සාමාන්‍ය නම් පළවෙනි වෙලාවදී වෙන්නේ නැහැ ගොඩක් ලාට වරද්දා ගන්නවා. ඉදිරියට යන්න යන්න ගිහිලා ඒ විනිශ්චය කිරීමේ ශක්තිය නතර කිරීමේ උප්පරීම අවස්ථාව තමයි සංඛාර උපේක්ඛා කියලා කියන්නේ. සියලු සංස්කාරයන් વિશે උපේක්ෂා වෙනවා. ඒක අටුවාචාරින් වහන්සලා පාව පිළිගන්න එක රහත් හිතක් වගේ. මොන සතුරක් ආවත් මොන කනගාටුවක් ආවත් මොන ජයග්‍රහණයක් ආවත් මොන පරාදයක් ආවත් මොන ඉසුරක් ලැබුණත් මොන අයසක් ලැබුණත් මොන දුකක් ලැබුණත් මොන සැපක් ලැබුණත් ඒවා සීර්ම සංස්කාර බව දැනගෙන ඒ વિશે සැප වේවා දුක නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්න එපා විනිශ්චය කරන්න එපා. මට ජය වේවා පරාජය නොවේවා කියලා සංස්කාර කරන්න යන්න එපා. මට යසස වේවා ආයස නොවේවා මේ මොන දෙයක් කරන්න ගියත් වෙන්නේ කරන විනිශ්චය හරහා සංකාරූපික ඥාණයට වෙන පාඩුව ඇහැට දූවිලි වැටෙනවා. මොන දෙයක් දැම්මත් පාඩු. ඒ නිසා යෝගාවචර ඉහළට යන්න යන්න යන්න යන්න ප්‍රයෝග පටිපස්සම්බණේ කියන එක සිද්ධ වෙනවා. ප්‍රයෝග කිරීලා අතහැරලා ධර්ම නියාමයට, ධර්ම ඨිතියට, පටිච්චසමුපාදයට, ඉදප්පච්චේතාවයට, ධර්මතාවයට ඉඩ දෙනවා කියන එක යෝගාවචරයට අයිති දෙයක් නෙවෙයි. ඒක ධර්මයේ තියෙන ඕපනයික ගතියක්. ඒක ධර්මයේ ගමනේ සුන්දරම කලාවක්. ආන්නේ වෙලාවේදී ඕපනයික ගතියට ඉඩ තියලා මේ යන්න ගත්තොත් ඒ මිනිස්යාට කියන්නේ යෝගාවචරයට බුදුහාමුදුරු මොන්න ගැලවිල්ලකින්ද එදා තනියම භාවනා කරලා ගැලවිලා තියෙන්නේ කියලා තේරෙනවා. බොහොමඩ මුලදී ඉඳගෙන අනික් සේරම අල්ලගන්න විනිශ්චය කරන දඟලන ලෝකේ උන්වහන්සේත් බලවත් විනිශ්චයක් ගත්ත හතර පෙර නිමිති දකින්නකොට මට ජාතිය වේවා මව වේවා වංශේ වේවා රට වේවා පස්මා බැලු. ඒ ඔක්කොම බලලා ගන්න තියෙන හොඳම ටික ගත්තා. ඉහළම වංශේ ඉහළම ಜಾති අරගෙන ඒ කණ්ඩ ඒව ලැබෙන්න ලැබෙන්න වෙන්නේ විනිශ්චය ශක්තිය වැඩි වෙන එක. රජ වෙනවයි කියලා කියන්නේ මේ මොනවාද අපායට යන්න හයිවේ එකට යන්න ඕන රජකම දවස් තුනකට කරන්න කියනවා. කෙලින්ම මොකුත් නැහැ සිග්නල් මොනවත් නැහැ කෙලින්ම ගිය ගමන් බයින්න පුළුවන් කන්දෙන් පල්ලට දෙනවා අපායට. ඒ තරම් යෝරජකම හම්බෙච්ච දවසේ තමයි පැනලා ගියේ යන්නේ. ඒ ගිහිල් ලෙවල් වුණා ආචාර්යයට බොහොම ඇඩමුලදී ඒ ධර්මයේ එන්න පටන් ගන්නකොට ඒ ධර්ම නියාමයේ ඉදප්පච්චේතාවේ පටිච්චසමුප්පාදේ ධම්මටිචි එන්න හදනකොට ඒ ධර්මයේ ගුරුවරයෙක් වෙස්සේ සලකලා තමන් ඒකට ඇඟිලි ගහන ගතිය තමන් මේක සකස් කරන්න හදන ගතිය සංස්කාර කරන ගතිය ආලවට්ටම් කරන ගතිය ඉතාම බැගෑවත් වෙලා ඉතාම යටහත් පහත් සම්පූර්ණයෙන් අයින් කරලා ධර්ම නියාමයට යන්න දීපු දවසේ කරන මිනිස්සයත් නැහැ. නමුත් කෙරුවාවක් ඉතුරු මට මේ ගැන කල්පනා කරනකොට රෝමෝත් ගමනේ වෙන්නේ නැතුව නෙවෙයි. නමුත් මට රෝමෝත් ගමනේ ගොඩක් වෙන්නේ. මෙච්චර විනිශ්චය කරන්න කැමැති මේ තකතිරු මිනිස්සෙන්ට බුදුහාමර මේක කොහොම කියලා දුන්නද කියන එක. උදේ ඉඳලා හැන්ද වෙනකන් අනුගන විනිශ්චය කරන දේශපාලන කෑදරකමින් ඉන්න මිනිස්සෙන්ට මේක කොහොම sannivedanaya කරාද කියන්නේ. හොඳ වෙලාවට ඒ වෙනකොට අර පස්වක මහණුන් ගිහිදී අතහැරලා ගිහිල්ලා ඒත ලෑස්ති වෙලා හිටියා. මොකද අවාසනාවට බුදුහාමුදුරෝ නැත්නම් සිද්ධාර්ථාවස බුදු වෙච්ච බව පිළිඅරන් තිබුණේ නැහැ. හරි රණ්ඩුවක් කරලා තමයි හේතු ගන්න සිද්ධ වුණේ නැහැ. මම මින් ඉදිරියට කිසිම විනිශ්චයක් කරන්න මේක ධර්මයක් මතුවලා තියෙන කියලා ඒ කියනකොට කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සුවාන් වෙච්ච බව ප්‍රකාශ කෙරුවේ යං කිංචි සමුදය ධම්මා සබ්බත්තන් නිරෝධ ධම්මා. හට ගන්නා සුළු ධර්මයක් වෙනවා නම් ඔබ විනිශ්චය කරත් නැතත් ඒක නැති වෙනවා. ඔබ විනිශ්චය කරයි කියලා හටගත්ත දේ හට ගැනීම නතර වෙන්නේත් නැහැ. නැති නොවි හිටින්නෙත් නැහැ. මෙන්න මේ ටික වෙනකන් අපි හිතාිනවා අපිත් කෙරුවා කියලා. අපිටත් යමක් කරන්න පුළුවන් කියලා මහත් අර කවුද අර ඇක්වයිනස්තුමාගේ කෙරුවක් කෙරුවාවක් නම් තියෙනවා ඒ කරන හැම එකකින්ම තණ්හාවයි වැඩෙන්නේ මාන්නයයි වැඩෙන්නේ සක්කාය දිට්ඨිය වැඩෙන්නේ ධර්මයේ එනකන් ඉන්න ධර්මයේ එනකන් අපි මේ තණ්හාවත් පාවිච්චි කරන්න ඕනේ මාන්නයත් පාවිච්චි කරන්න ඕනේ දිට්ඨියත් පාවිච්චි කරන්න ඒ පාවිච්චි කරලා කරලා යම් දවසක සතිය සමාධිය අවිල්ලිවල ඒක ගෙපෙන්නන්න පටන් ගන්න ඕන පුතේ මට දැන් පුළුවන් ගෙනියන්න කියලා ආන්නේ ඒ වෙලාවේදී එමීට බයිසිකලයක් පදින්න පුරුදු වෙන එක්කනට බැලන්ස් කරන්න පුළුවන් වෙනකොට හිමීට අත අතහැරලා යට යන්න හදනවා. පාරක් දෙකත් අල්ල කඩා ගන්නවා. ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙම නැතුව දිගටම අල්ලා හිටියොත් බයිසිකල් එකේ බැලන්ස් එක ගන්න බෑ. ආන්නේ වගේ වෙලාවට මේක අතහැරීමේ තමයි දානේ අන්තිම උත්කෘෂ්ඨම දානේ. අපි මේ ඇසිත් මස්ලේ දන් දෙනවා දස දාන වස්තු දන් දෙනවා নানা ප්‍රකාර කරලා අන්තිමන බුදුරජාණන්සේ සඳහන් කරනවා ධම්මෝ පිවෝ භික්කවේ පවහතබ්බෝ භගේව අධම්මෝ මහන්නේ උඹලට මේ ධර්මයක් අතාරින්න වෙනවා අධර්මය ගැන කුමන කතාවද? ඉතින් අපි හිතාගෙන තියෙන මේක කට අරන බණ අහනකොට මේ ටික තේරෙම අල්ලගන්නනේ. අනේ මට මේක තේරුනේ නෑ මට මේක රෙකෝඩ් කරගන්න බැරි වුණා කියලා මේ තේරෙම අල්ලගන්න හදාන්නේ. මොකද ඒ මාර්ගයෙන් හරි ගමන තණ්හා. ඒ මාර්ගයෙන් හරි ගමන මාන්නේ. ඒ කාර්යයෙන් හරි ගමන නැහැ දිට්ඨිය වඩන්න හදාන්නේ. නමුත් මේ ධර්මයට කරන ගෞරවය එකතු කිරීමෙන් නෙවෙයි ක්‍රියාත්මක කරනකොට ඒ ධර්මයත් අතහැරලා ධර්මතාවය කියන එකක් එනවා. මේ ඉදපච්චේතාවේට පටිච්චසමුපාදයේ ਸਰවචනාංශේ ධම්මටිති ධම්ම නියාමතා ධම්මතා ඉදපච්චේතා පටිච්චසමුපාදෝ කියලා ඒ ධර්ම නියාමයට ගිය දවසේ ඒ සංසිද්ධිය කියන්නේ වතුරෙන් උඩට පිවිලා තිබුණ නෙළුම් පොට්ටුව ඉර වැටෙනකොට පිපෙන්නාසේ. ඉර වැටෙන්නේ නැතුව නෙළුම් පොට්ටුවට පිපෙන්න බෑ. ඊට වැටුණත් පොට්ටුව තියෙන වතුර යට නම් පිපෙන්නේ නැහැ. මේ දෙකේ සංහිඳියාව එකතුව సౌందర్యාත්මක සිද්ධියක් මිසක් මලට හැකියාවක් නැහැ ඉරණක් ගන්න. මල පුප්පන්න. එවනේ ඉරට හැකියාවක් නැහැ මල ලෑස්ති නැත්තම් පුප්පන්න. මේ දෙක එකතු වෙනකම් බලහන් ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. ඒ නිසා අපේ ජීවිතේ පිපෙන මලක් වාගේ සංසිද්ධිය సౌందర్యයටපත් වෙනකොට විනිශ්චය කියන එක අපින් අයින් වෙලා තියෙනවා. විනිශ්චයක් තියෙන තාකල් කක්ක. විනිශ්චයක් තියෙන තාකල් හතරස්. විනිශ්චයක් තියෙන තාකල් ඔලොමලයි. විනිශ්චයක් තියෙන තාකල් ප්‍රයෝග. විනිශ්චයක් තියෙන තාකල් මානසික ආසාන. විනිශ්චයක් තියෙන තාකල් මානසික පීඩනය. විනිශ්චයක් නැති වෙලාවේදී කරන්න ඕන නැති වෙලාවේ විනිශ්චයක් කරන එක තමයි ඔලොමලයි කියලා කියන්නේ. තකතිරුවයි කියලා කියන්නේ. මෝඩයයි කියලා බුදුරජාණන්සේ අපිට දෙනවා පටන් ගන්නකොට ඔබ සාමාන්‍ය මිනිසෙක් විදිහට විනිශ්චයෙන් ගිහිල්ලා මෙන්න මේ ටික කරගෙන යනකොට ඔබට වේලාවක ඒ සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම වැඩෙයි. ඒ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වලටපත් උනාට පස්සේ වා බොජ්ජංග වෙලා වැඩේ කරන වෙලාවේදී මේවා මම කියා ගන්න නැතුව මගේ කියා ගන්න නැතුව ඒ ධර්ම ඉගෙන ගත්තට පස්සේ ඒ ධර්මයට පූර්ණ අවස්ථාවක් ලැබෙනවා පිපෙන. ඒ වෙලාවේදී කරන හැම ඇඟිලි ගැසීමක්ම ඒ ධර්ම ගමනට බාධායි. ඒක නිසා ඒ වෙලාවේදී අපේ දින උපරිම දක්ෂකම තමයි ඒකට කිසිම ඇඟිලි ගැහිමක් නොකර සම්පූර්ණ අවදී සම්පූර්ණ එළඹිලා මේක ධර්මියාවතාවයි මේක පරිචරෝපායි මේක ඊතප්පච්චේදායි මේක ධර්මතාවේ අනේ බුදුමුත් මෙහෙම දැක්කේ මේකනේ අනේ මමත් මෙහෙමනේ දකින්නේ නමුත් මේක මම කියා ගන්න නැතුව මගේ කියා ගන්න නැතුව එකට ඉර පායනට මල් පිපෙනා වගේ වෙන්න දුන්නොත් ඒ පුද්ගලයාට තියෙනවා විනිශ්චය කරා කවදාකවත් සන්තුප්ති භාවය ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් සම්පatti தත්ත්වය හම්බ වෙන්නේ නැහැ. විනිශ්චය කියලා කියන්නේ අමුම බෑරගෙන දුම් ගහලා කන කතාවක්. අවිනිශ්චිතයි කියලා කියන්නේ ගහේ ඉදිච්ච බඩු. ගහේ ඉදිච්ච ගයි දුම් ගහලා කන එක අතර ලොකු වෙනසක් තියෙනවා. අද තියෙන පළතුරක් කාලා බලන්න. අර තියෙන එළවලුක් කාලා බලන්න. අද තියෙන හරක් මස් ටිකක් කාලා බලන්න. කිරි ටිකක් කාලා බලන්න මේ සේරම අමෝරාවෙන් මිරිකලා ගත්ත දේවල්. මොකද වෙලා තියෙන්නේ? අකාලේ මැරෙනවා. අවුරුදු 7-8 වෙනකොට කෙල්ලෝ වැඩි වියපත් වෙනවා. ඇඟ හැම තැනම নানা ආකාර ලෙඩ. මොකද්ද මේ ස්වභාව ධර්මයේ මේ දේවල් මෝරණකම් ඉන්න බෑ. ක්ෂණික ඉන්දියාප්ප තියෙනවා ක්ෂණික පොල් කිරි තියෙනවා ක්ෂණික 8 18 මාතේ කොස් තියෙනවා අඩු මාතේ මේ මේ ෆී જાති තියෙනවා ඔක්කොම අඩු කෙරුවට පස්සේ මේ මොකද්ද මනුස්සයා ඉක්මනට මෙරි මෙරි උපදිනවා පිට වඩා කෙටි චක්‍රවලට යනවා පරණාපේ අත්තම්මලා මුත්තලමලා කාලේ ඒ තිබුණ ක්‍රමෙත් එක්ක බලනකොට මේ නව සංකල්ප නිසා අපි කොච්චර පස්සට ගිහිලා තියෙනවද කියලා හිතනවා අඩු ගානේ මේ දෙයක් වෙනකන් ඉවසන්න බැරි ගැතියි ඒ නිසා බුරුමේ ඒ භාවනා කරන කෙනා ඉවසන්නා නිවන් දකි ප්‍රතිඵල හෝ අපේක්ෂා කරනවා නම් විනිශ්චය කරන්න හදනවා නම් අනු විනිශ්චය කරන හැම වෙලාවෙම තමයි විනිශ්චයට ලක් වෙනවා. එහෙම නැතු මේ අවිනිශ්චිතව නැත්තම් අපි එකට කියන්නේ අනායාසයෙන් සිදුවෙන වැඩවලට ඇඟිලි ගහන්න යෑම නිසා අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් අචේතනිකව කෙරෙන ගොඩාක් වැඩ නිසා හරියට පශ්චාත්තාප වෙනවා මේක මම අතින් උනාද දන්නේ කෙරුවද දන්නේ කියන එක නිසා. සතියින් ඉන්න කෙනාට පුදුමාකාර අතවාසියක් ලැබෙනවා. කවුරු මොන જાතියෙන් චෝදනා කරත් Taman දන්නවා මේක මං කරේ නෑ. මේක චේතනාවකින් නෙමෙයි වෙලා තියෙන්නේ. මනසට රිදුනා නම් ඒ මනසට චෝදනා කරත් සාධාරණ නමුත් මගේ හිත සැලෙන්නේ නැහැ. මොකද මම දන්නවා මම විනිශ්චය කරලා නැහැ මගේ චේතනාවක් නැහැ කියලා. ඒ නිසා ඒ ගමන ඒ ඉදිරියට යන ඒ අපන්නක ප්‍රතිපදාව ඉදිරියට යන්න යන්න යන්න යන්න තියෙනවා මේ අවුරුදු 2600ක් මේ වගේ ධර්මතාවයක්. පවතින මෙවැනි තරඟකාරී ලෝකෙක මේ තරම් මේ විනිශ්චයට දඟන කෑදර දේශපාලනඥයක් තියෙන ලෝකෙක ඉන්න මේ ආචාර්ය වහන්සලා තෙරුන් වහන්සලා මොන්න තරම් බඩතුලේ සංගවාගෙන වාගේ දියටින් ගින්දර ගෙනියන්න වාගේ මේ නෛර්යානික ධර්ම ගණන් තියෙනවා. ඒ හරහා මොකක්ද ඔප්පු වෙන්නේ යම් කිසි කෙනෙක් පටිච්චසමුපාදයට අනුව ඉදපච්චේතාවයට අනුව අදාළ හේතු නිසා අදාළ ඵලය සිදු වෙනවා කියන ඒ ධර්මයට යා වෙන්න වෙන්න වෙන්න ඒ මනසට පුදුමාකාර ධර්ම ආරක්ෂාවක් ලැබෙනවා. කවුරු හරි විනිශ්චය කරලා මේක දුම් ගහලා කන්න පටන් ගත්තොත් ඒකට කියන්නේ අමුඹ කනවා කියන. මම හිතන්නේ අද ලෝකේ දැන් වර්තමානයේ අපි ඉන්න තත්ත්වය විතර මේ අමුඹ කන જાතියක් මානව ඉතිහාසයේ තිබිලා නැහැ. කිසිම දෙයක් ඒ දේ වෙනකන් ඉන්න බෑ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා එවැනි සමාජයක උනත් ඉඳගෙන මේ පටිච්චසමුප්පාදේ තේරුම් ගන්න මේ කර්මානුරූප වෙයි ධර්මානුරූප වෙයි ඒක නිසා මේ ආගෙන දේවල් වලට ඇඟිලි ගහලා පව පුරව ගන්නේ නැතුව ඉවසීමෙන් සතියෙන් ශාන්තියෙන් උපේක්ෂාවෙන් මේ කටයුතු කරන්න නම් මේ සංසාර පිළිබඳ තැහින බයක් ඇති කරගන්න ඒ වගේම දැනගන්න ඕනේ මේක දැනගන්න මනුෂ්‍යරිතරයි ගොඩ එන්න පුළුවන් වෙන ප්‍රඥාවන්තික විතරයි ගොඩ එන්න පුළුවන් වෙන්නේ දන් දීලා මේකෙන් ගොඩ එන්න පුළුවන් වේද කියන සාධාන සැකයක් තියෙනවා. සිල්ල කලා විතරක් මේකෙන් ගොඩ එන්න පුළුවන් වේද කියලා සාධාන සැකයක් තියෙනවා. සමත භාවනා විතරක් කරලා ධානය ලැබලා මේකෙන් ගොඩ එන්න පුළුවන්ද කියලා සාධාරණ සැකයක් වෙන මොකද විපස්සනාදී විතරමයි ওই ධම්මුද්දච්චය දීලා ඒ හරහා මිනිස්සයා පණ්ඩරයත් කියලා ඉදිරියට ගෙනියන්නේ. ඒ නිසා භාවනා මාර්ගයේදී ලාභ හම්බුණායි කියලා කනගාටු වෙන්නත් එපා. පාඩුව හම්බුණායි කියලා එක ප්‍රයෝජන නොගෙන ඉන්නත් එපා. මේ ලාභය හෝ පාඩුව Tamanට ලැබෙන්නේ ඒ ධර්ම නියාමයක් අනුවටයි. දේශනා යොත කරන ඉස්සලා මම එකක් කියන්නම්. ඒ කොච්චර ලාභයක් හම්බුණත් කොච්චර පාඩුවක් හම්බුණත් විශේෂයෙන් පාඩු ගැන කතා කරනකොට ඒව දරන්න පුළුවන් නිසා ඒව සිද්ධ වෙන්නේ. ඒ පාඩුව එනකොට දරන්න පුළුවන්. පපුවක් දහන අඬන්න දෙයක් නැහැ. ඒ නිසා හිත හදාගන්න ඕනේ හරි ඔය පාඩුව වුණා. මට මේක ඉවස ගන්න බැරිද කියලා. එතකොට මේ මනසට ඒක විශාල ලාභයක් පාටපත් වෙන නිසා කවදාකවත් අපිට නොවිය යුතු දෙයක් වෙන්නේ ඒ වුණාට පස්සේ ඒක දරා ගැනීමේ ශක්තිය එනවනම් ඒ සිද්ධිය හරහා අපි සූර තත්වයෙන් වීර තත්වයට යන වීර තත්වයෙන් ධීර තත්වයට යන. ඒ නිසා විනිශ්චය කිරීම අපේ තක්කුමුක්කුවක හදිස්සියක කඩිමුඩිච්ච එක වැඩක් කියලා කල්පනා කරලා ධර්ම නියාමයට හැකි තාක් දුරට කලයුතු තීන්දුව කෙරුවට කමක් නැහැ. දවසින් දවස දවසින් දවස Tamante තීන්දුව කරන්නට හදිසි වෙන ගතිය අඩු වෙලා තීන්දුව කරන අවස්ථාවත් අඩු වෙලා වෙන දෙයකට හැඩ ගහන්න පුළුවන් ගතිය තියෙනවා හොඳට මතක තියාගන්න ඕනේ. මේ තෘෂ්ණාව හරහා වෛරය ගැටුම ගහපා දීම එන්න තියෙන අවස්ථාවල් ගොඩාක් අපහරින. ඉතින් ඒ නිසා භාවනා කරලා මෙහෙදී යම් දැනුමක් ලැබුවට gederදී ගිහිල්ලා අනවශ්‍ය දේවල් වලට අල්ලපු gedettයි අරයාගේ මෙයාගේ වැඩවලට ඇඟිලි ගහලා විනිශ්චය කෙරුවොත් ඉතින් එව්ව හොදන්න මේ භාවනා සබන් වලින් බෑ. මේ භාවනා සබන් වලින් පුළුවන් ඉන්නේ බොහොම තුනී දෙයක් අයින් කරන්න. අරව කරන්න තියෙන්නේ හික්මීම හරහා. ඒව කරන්න වෙන්නේ සීල ශික්ෂාව හරහා. නමුත් ඒකට ආදර්ශනයයි කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. මේ ලෝකේ නෑ ඒකට ආදර නමුත් තමයි තමයි ඒකට තියෙන ආදර්ශේ අන්නේම කරන මනුස්සයා තුළ තමයි මේ ශාසනය තියෙන්නේ ඒ නිසා මේ අශීරු තත්ත්වයටපත් වෙලා තියෙන මේ ලෝකේ නැත්තම් මේ ශාසනේ අනේ අපිට පුළුවන් ද දවසේ පුළුවන් තරම් මේ වගේ හදිසි කඩිමුඩිච්ච තීන්දුවට එන්නේ නැතුව එන දෙයට මුණ දීමේ හැකියාවක් ලබා ගන්න කියන එක මේ පැයකමාරක පවන ධර්ම දේශනාවෙන් sannivedane වුණා නම් මම හිතන එක සාර්ථකයි කියලා සියලු දෙනාට ඒක නැවත නැවතත් කල්පනා කරලා බලලා సంతానගත කරගෙන එන්න තියෙන යුද්ධකින් දිනන්නාසේ විනිශ්චය කිරීමේ හදිස්සියකටපත් නොවි උපේක්ෂාවෙන් ධර්ම නියාමයෙන් ඉදප්පච්චේතාවෙන් ධර්මයේ ජය ගන්නට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාව නතර කරනවා. සියලු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපි එක අවස්ථාවක් කරගන්නවා මේ මුදිතා ජීවිතයේ යුතුව පේන පිණි උදව් කරපු සීල දිනාට ප්‍රඥාතීන්ටත් පිප්පමනවන්නේ ඒ වගේම මේ කරගන්නාලද මේ කුසල නිසා අපිට අපගේ ප්‍රාර්ථනාව නැත්නම් අපගේ අභිමතාර්ථය යලිචලි පැහැදිලි වේවා නිවැරදි වේවා කියන අදහසින් අපි ඊත්තාවතා ආදී ගාථා සජ්ජනා කිරීමෙන් පින් පැමිණීමට පෙළඹෙමු එත්තාවතා චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා